කරලායි දේශනා කරලා තියෙන්නේ මේ අදාළ සූත්‍ර ටික සම්බන්ධ වර්ගය සඳහන් කර තියෙන්නේ අමත වර්ගය කියලා. ඒ නිසා නිවනින් කුළු ගැන්වෙන, අමෘතයෙන් කුළු ගැන්වෙන සූත්‍ර වර්ගයක් තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ උපනිෂ සූත්‍රයත් නිවනින් කුළු ගැන්විච්ච සූත්‍රයක්. ඉතින් ඒක නිසා බොහෝ විට බොහොම ගැඹුරු භාවයක්, ගම්භීර භාවයක් මේකේ පෙන්නනවා. ඉතින් ඒ නිසා සමහර විටක නිතර ධර්ම දේශනාවලට මාතෘකාව වෙන්නේ නැහැ. මොකද ඒක බොහෝ දිනාට ගොදුරු වෙන්නේ නැති නිසා. ඉතින් මේ වෙලාවේදී අපි ඒක තීරුම් ගත්තට තෝරාගත්තට සූත්‍ර මේ මාත්‍රකාව වශයෙන් මේ සූත්‍රය උත්සාහ කරන්නේ මම පුළුවන් තරම් මේ සූත්‍රයේ අඩංගු කරුණු ආධුනිකයෙකුට නැත්නම් භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්නෙකුට මංගලාවතරණයේදී කොහොමද මේකෙන් ආදර්ශය ගන්න පුළුවන් වෙන්නේ කියලා කියන්නේ. මොමුත් ඒක ගැඹීර අර්ථයෙන්ම ගත්තොත් නැත්නම් කෙලවර අර්ථයෙන් ගත්තොත් රහත් මාර්ගය තමයි මේක විස්තර කරන්නේ. මේ සූත්‍රය ආරම්භ කරමින් උපනිෂ කියන වචනයට අර්ථයක් ලබා දීම සඳහා උපනිෂ කියලා කියන්නේ නිසා හට ගැනීම. මේකේ සංස්කෘත වචනේ උපනිශ්‍රය කියලා කියනවා. අපි කියනවා මේ ජීවිතේ අපිට පෙර කර්ම පෙර භවවල ගත කරපු එකේ කර්මයන්ගේ උපනිශ්‍රේ සම්පatti තියෙන. ඒකට සම්බන්ධ භව සම්පatti කියලාත් කියනවා. ඒ උපනිශ්‍රේ කියලා කියන්නේ ඒ අපිට මේ ආත්මේ යම් යම් සැප එහෙම නැත්නම් සම්පatti කර අවස්ථා ලැබෙන්නේ පෙර ආත්මයේ කරපු කර්ම ශක්තිය වල උපනිශ්‍රේ සම්පatti නිසා. ඒ උපනිශ්‍රය කියන වචනේ තමයි මෙතන උපනිෂ කියලා පාලියෙන් සඳහන් කරලා තියෙනවා. සඳහන් වෙලා තියෙන්නේ මේ උප කියන උපසර්ගයේ යෙදිච්ච නිස කියන පදේ තමයි මෙතන විග්‍රහ වෙන්නේ. ඒ නිස කියන පදේමයි සමහරට උපනිසා කියලත් මේක මේ සූත්‍රේනෝ නම තියෙන සමහරට උපනිසා සූත්‍රය කියලත් උපනිෂ කියලත් තියෙනවා. එතකොට මේ නිසා කියන පදේ එහෙම සිංහලට අවිලා තිනවා අපි නිසා. අරය නිසා මේක වුණා, ඒක නිසා මේක වුණා කියනකොට නිසා. ඉතින් මේ උපනිශ්‍රය කරගෙන නැත්නම් යමක් ඇසුරු කරගෙන නිදාන කරගෙන පසුබිම් කරගෙන හට ගන්නකොට කියනවා ඒ වස්තුව නිසා මේක හටගත්තයි කිය. ඉතින් අන්න ඒ වගේ ධර්ම પરම්පරාවක් පෙන්වන්නයි සරුවචන් වහන්සේ මේ උපනිශ්‍රේ කියන වචනය ඉදිරියෙන් තියාන තියෙන්නේ මේක නිසා මේක හට ගන්නවා මේක නිසා මේක හට ගන්නවා කියන පද්ධතිය ඇසුරු කරන ධර්ම ඇත්තටම කියනවා නම් ලෝකේ එකක් නිසා නෙවෙයි කිසිම දෙයක් හටගන්නේ. බොහෝ කරුණ නිසා බොහෝ කරුණු හට ගැනීමයි සිද්ධ වෙන්නේ. නමුත් අපේ මනසට අපි මේ අපිට තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට අපිට තියෙන රීකී අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා අපි ආසන්න කාරණාව අරගෙන ඒක නිසා මේක හටගත්තයි කියලා කියනවා. නමුත් කවදාකවත් ලෝකේ එක හේතුවක් නිසා තව හේතුවක් පාර වෙන්නේ නැහැ. හේතු රාශියක් නිසා ඵල රාශියක් පහළ වීමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒක අපේ සාමාන්‍ය මනසට අහුවෙන්නෙත් නෑ. අපි පිළිගන්න ලෑස්තිත් නෑ. ඒක නිසා අපිට ඒක මූලධර්ම විස්තර කරන්න කියන්න පුළුවන්. මේ ලෝකෙ කිසිම දවසක දෙයක් එක හේතුවක් නිසා පහළ වෙන්නේ බොහෝ හේතු නිසා පහළ වෙන්නේ. ඒක නිසා කියන්න පුළුවන් දෙයක් පහළ වෙන්න බොහෝ හේතු තියෙනවා එක නියාමයක් අනිත් එක තමයි බොහෝ හේතු නිසා එක දෙයක් පහළ වෙන්නෙත් නෑ බොහෝ හේතු බොහෝ ඵල පහළ වෙනවා නමුත් අපි මේ පද්ධතිය දැක ගන්න බෑ මොකද හේතුව අපි බොහොම පටු මනසකින් බලන්නේ තෘෂ්ණාමාන දෘෂ්ටි සහිතව යම් වෙලාවක අපට භවනා කරලා ඒ කෑදර හිත නැතුව නැත්තම් මම ලොකුයි කියන මාන්නකාරකම නැතුව මේ මේ දැනුම මගේ කියන මම ආයනේ නැතුව සාමාන්‍ය විශ්වගත දැනුමක් බලනකොට බොහෝ හේතු නිසා බොහෝ ඵල පහළ වෙනවා. ඉතින් ඒකෙදී සරුවචන් වහන්සේ අපට මේ අපේ බොළඳකම දැකගෙන නැති බැරිකම දැනගෙන නොදැනුවත්කම දැනගෙන ධර්ම પરම්පරාවක් පෙන්නනවා ප්‍රධාන හේතුන්ගේ ප්‍රධාන කාරණාව පෙන්නලා ඒ ඒක හේතුව නිසා ඵලයන්ගේ ප්‍රධාන ඵලය පෙන්වනවා අවිජ්ජාපච්චය සංඛාර කියනකොට එකම හේතුව අවිද්‍යාව නෙමෙයි සංස්කාර පහළ වීමට සංස්කාර පහළ වෙන්න අදාළ වෙන හේතු වලින් ප්‍රධානම එක තමයි අවිද්‍යාව. තව ගොඩක් හේතු තියෙනවා. ඒවට කියනවා අපි අනු හේතු උපනිස. නිස නෙවෙයි උපනිස. ඒ නිසා මේ නිසා හට ගැනීම කියන එකට උපපදයක් දාලා තියෙනවා. බොහෝ හේතු. නමුත් අර බබාට තේරෙන තාලෙට තණ්හාමාන දිටි සහිත කෙනාට දැන ගැනීම සඳහා එකට එක ප්‍රධාන කාරණා මුල් කරගෙන තමයි කතාව යන්නේ. ඉතින් අන්තිමට තමයි භාවනා කරනකොට තේරෙනවා අපි තේරුම් ගත්තට මේ ධර්මයේ එක හේතුවක් නිසා භාවනා කරන්න කරන්න ඒ දෙයටම අදාළ හේතු රාශියක් තියෙනවා. පළවෙනි එක දැනගත්තට පස්සේ ඒකට කිට්ටු එක ආයෙ තේරුම් ගන්නවා. ආයෙ කිට්ටු එක තේරුම් ගන්නවා. ඒ නිසා භාවනා අත්දැකීම කවදාකවත් එක જાති නැහැ. අද තේරුම් ගත්ත එක හේතු කරනකොට වෙන තාලයකට තේරෙන්නේ. ඒ මේ උපනිෂ කියන පදයේ පිළිබඳව අපි විස්තර කරනකොට දත යුතු කරුණු. ඉතින් ඊයේ අපි වටහා ගත්තේ මේ උපනිශ්‍රය නැත්නම් උපනිෂ නැත්නම් නිසා හට ගැනීම කියන කාරණාව තේරුම් ගන්න කැමති කෙනා මේ පංචස්කන්ධයේ හට ගැනීම සහ වැයවීම දකින්න ඕනයි කියන බුදුරජාණන්සේ දේශනා කරන කෙනේ අදාළ නැතුව වගේ පෙන්වන්නේ. මේ රූප මේක රූපය මේ රූපේ හට ගැනීමය මේ රූපයේ අස්තංගමය වැය වී යාමය අස්තේට යෑමේ කියලා අපි ගත්තොත් භාවනා කරන එකනා ලෝකෙම තියෙන රූප අල්ලන්නේ තමන්ට ප්‍රසිද්ධ මූල කර්මස්ථාන වෙන රූපය අරගෙන මේ රූපය කියලා තේරුම් අරගන්න. නැත්නම් මේක මගේ කර්මස්ථානයි. මේක මගේ මූලික කර්මස්ථාන. මේක මගේ ආලම්බණය, ආරම්මණය කියලා රූපය අඳුර ගන්න ඕනේ. එතකොට එයා දැනගන්න ඕනේ අනික් රූප වලින් මම දැන් මේක වෙන් කරගත්තා කියලා. එතකොට කියනවා මේ අඳුරගත් එක. දැන් ආනාපාන අඳුරගත් එක කරාට ආස්වාස් ප්‍රස්වාස අඳුරගත් එක කරාට දැන් ආස්වාසි අඳුරගත් එක කරාට ඉති රූපං කියලා කියන්නේ ආස්වාස වායෝ පොට්ටබ ධාතුව. ඊට පස්සේ මෙන්න ආස්වාසේ හට ගැනීම. ඉතින් පුහුණු නැති කෙනාට හටගෙන ගොරෝසු වෙච්ච ආස්වාසේ විතරයි තේරෙන්නේ මොකද අපේ හිත හරි ගොරෝසුයි. නමුත් මට පේන්නේ <clears throat> නාස්පුඩු පුරවාගෙන යන ප්‍රධාන හුස්ම විතරයි ඒත් ඇති ඊගාවසරේ මම ලං වෙලා බලන්න ඕනේ සාදර වෙලා බලන්න ඕනේ සාවධානව බලන්න ඕනේ කියනකොට පේනවා ඒ ගොරෝසු වෙන්න <clears throat> ඉස්සලා හට ගන්න ආස්වාසයත් බලන්න පුළුවන් අපි යම් දවසක සූර්ය උදාව දැක්කනම් ඒක කාට හරි ඕනේ නම් හොඳට බලන්න එයාට පේනවා සූර්ය නගින්න ඉස්සලා අරුණ නගිනවා කියලා එකක් වෙනවා අරුණ නගිනකොට දැනගන්න පුළුවන් මේ අරුණ නැග්ගට පස්සේ විනාඩි 10කින් දැන් සූර්යා නගිනවා ඒ අරුණ නගින්න ඉස්සලා රඹහා එනවා රඹහා එන්නේ ඉස්සලා මඳ ආලෝකයේ තියෙන ඊට ඉස්සලා අන්ධකාරය ඉතින් මේ සූර්ය උදාව සිද්ධ වෙන්නේ ක්‍රමයට ඉතින් අපි සූර්ය උදා වෙලා දකින්නකොට දකින්න උඩට නැගපු සූර්යා නැවත නැවතත් බැලුවොත් ආ සූර්යා යන්තම් කඳ කපාගෙන ඉන හැටි නැත්නම් මූදුරැල්ල කපාගෙන ඉන හැටි ඊට ඉස්සෙල්ලා අරුණගෙන හැටි ඊට පස්සේ රඹහයින ඊට ඉස්සෙල්ලා රඹහයින හැටි ඊට පස්සේ මදාලෝකේන හැටි ඊට ඉස්සෙල්ලා ඝන අන්ධකාරයේ තියෙන හැටි වැඩපිළිවෙලක් තියෙනවා මේකට කියනවා ධර්ම પરම්පරා අන්නේ ධර්ම પરම්පරාවේ අපි ආස්වාසිය දැක්කට යෝගාවචර හිතන්න නරකයි මේ මම මේ හොඳටම ආස්වාසය සියල්ලව දැක්කයි කියලා. නමුත් මේ ආස්වාස රූපේ දැක්කයි කියන එක ලොකු දෙයක්. මොකද ආස්වාස රූපේ දකින්ද අපි මුළු ලෝකෙම අමතක කරන්න එපායි. අතීතයේ වශයෙන් අනාගත වශයෙන් අතන මෙතන වශයෙන් අරමයා වශයෙන් කොහේ හරි හිත දිව්වනම් කවදාවත් ආස්වාසයට හිත යන්නේ යම් වෙලාවක යෝගාවචර දැනගත්තොත් මගේ හිත මූණට මූණ දාලා අජ කණ්ණාඩියේ බල්ලා කොණ්ඩේ පීරන වෙලාවේ දැන් තමන් කන්නාඩියට බුණ දාලා ඉන්නා වගේ මේ ආස්වාසය දැක්කයි කියලා එතෙන්දී යෝගාවචරයට කියන්න පුළුවන් මේ ආස්වාසය අස්පනා අපිට නාස්පුඩු පුරවාගෙන යනවා දැක්කන ඒ දකින්න වෙලාවේ මුළු ලෝකෙම දාන දීලා ඉවරයි. ලෝකෙම්ම කරදර ලෝකයක් කරදර ඉවරයි. ලෝකයක් පිළිබඳ අසහන ඉවරයි. ලෝකයක් පිළිබඳ ආතතිය ඉවරයි. දැන් තියෙනවා ආස්වාස්ය සම්බන්ධ දැනුම විතරයි. ඊට පස්සේ දවසේ යෝගාවචරය බුදුහාමුදුරෝ කියනවා මේ ආස්වාසිය දැක්කට පස්සේ ආස්වාසිය හට ගැනීම බලන්න කියලා. එහෙමනම් බලනවා ආස්වාසිය එන්නත් ඉස්සෙල්ලා සූර්යා නගින්න ඉස්සෙල්ලා අරුණුග්ගමනේ වෙන්න වගේ ආස්වාසිය මේ මට දැනෙන මට්ටමට ඉස්සෙල්ලා කොහේඳලද මේක ආවේ. ආ එතකොට පේනවා නාස්පුඩු පුරවාගෙන නොගියට ලාවට හුස්ම ගන්න පටන් අරගෙන තමයි ඔය සැර නාස්පුඩු පුරවාගෙන ඇතුළට ගැනීම එන්නේ කියලා ඒකේ මුල් ලකුණු පේනවා. අනිත් දවසේ ආයෙත් අවධානයේ ලෑස්ති වෙලා සූදානම් මනසින් බැලුවොත් ඊටත් සියුම් හටගන්ම දකින්න පුළුවන්. මේකෙදිම පිම්බීම හැකිලිමටත් එකයි. මේ විදිහට බලාන බලාන යනකොට යෝගාවචරයට තේරෙනවා නැත්නම් යෝගාවචරයේ මනස තියුණු වෙන්න තියුණු වෙන්න තේරෙනවා මේකේ හටගන්ම හරිම මායාකාරී කියලා. කිසිම දෙයක් නොතිබිච්ච තැනකින් මේ වායු ගනුදෙනුවක් වෙන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්න ඉස්සෙල්ලා මොනම ලකුණක්වත් නැහැ. ඒක හරියට කියනවා නම් අහසේ විදුලියක් කොටන්න හදනවා. නමුත් විදුලි ඡාපේ එන්න චිත්තක්ෂණයට කලින් මොනම ලකුණක්වත් අහසේ නැහැ. එකපාරටම විදුලිය ඡාපේ එනවා. ඒක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා. ආයේ තිබුණ දන්න කපුරු පුච්චප ලකුණක්වත් නැහැ. ඒ වගේ මේ කොහෙවත්වත් නැත්තනකින් මේ හුස්ම අපි කිව්වොත් සුලි සුලඟක් පටන් ගන්න හදනවා වගේ කියලා. පටන් ගන්න හඳ බලන්න ගියාට පස්සේ පේනවා අර ලෝකේ සාමාන්‍ය අමතක කරලා හුස්ම බැලිලෙන් හුස්ම මුල බලන්න බෑ. ඒ සඳහාම පේ වෙලා ඒකටම සූදානම් වෙලා බලාගෙන හිටියොත් හුස්මේ හටගන්ම දකින වෙලාවේදී අපේ සතිය හොඳටම තියුණු වෙන්න ඕනේ. අපේ පෙර ලෑස්තිය මේක හටගන්ම බලන සුළු ලෑස්තිය හොඳටම එල්ල වෙලා තියෙන්න ඕනේ. එතකොට තේරෙන්න පටන් ගන්නවා මම මෙතෙක් කල මේ හුස්ම කියලා දැකලා තියෙන්නේ මොකද්ද? හොඳටම ගොරෝසු වෙච්ච නාස්පුඩු පුරවාගෙන යන එකක්. දැන් ඕම් මට පේනවා මේ හුස්ම රැල්ල හටගන්න හැටි. ඉතින් ඒක උදාහරණයක් වශයෙන් කියනවනම් මහවැලි ගඟ හට ගන්න තැන බලන්න ගියොත් හර්දි අවුලකටපත් වෙනවා. මොකද විශාල දියවැල් ධාරාවල් රාශියක් එකතු වෙලා තමයි මේ ගඟ කියන එක හටගන්නේ. ඉතින් ඒක මුලට යන්න යන්න අතු ඉති විහිදිච්ච පුංචි පුංචි ඇල හෙබ් පළවල් හම්බ වෙනවා. ඉතින් කෝකද හටගන්නේ? මහවැලි ගඟේ මුල කොතනදලා කවුරක්වත් දන්නේ අපි ඔය මං ඉගෙන ගන්න කාලේ මේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ හිටපු ලොක්කා සමාජ සේවා දෙපාර්තමේන්තුවට සිවිල් සේවන් නිලධාරීන් බඳවා ගන්න වෙලාවේදී සමුක පරීක්ෂණයේදී ඒ කට්ටිය ඇහුවා ඒ අප රැකියා පිළිබඳ අපේක්ෂකයන්ගේ මහරිකගේ දී කොච්චරද කියලා. ඔය ඉතින් පොතේ ලියලා තියෙනවා 246යි කියලා. ඉතින් මේ දන්නේ ඊට පස්සේ පත්‍රය ලියලා තිබුණා ඒ ලොක්කා මේ බලන්න දැන් මේ සිවිල් සේවාවට එන කට්ටියගේ දැනුම හොඳටම අඩුයි. ඒගොල්ලෝ අඩු ගන්න අපේ ප්‍රධාන දිගම ගංගාවේවත් දිග දන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඊට පස්සේ පත්‍රේ අහලා තිබුණා ඔබ ඔබතුමා දන්නවද කියලා. කොතින්ල කොතින්ද ඔය මනින්නේ? හතරන දැන කොතින්ද පටන් ගන්න තියෙන්නේ? ඔබතුමා 246 කියලා පොතේ තිබුණ එක පචේ කියන මිනිහට නිලධාර නිලධාරිකම නිලිය දෙනවා. නමුත් ඔබතුමා දන්නව කොතනින්ද පටන් ගන්න ඕනේ කියලා. අපි ගෝල් පැත්තේ තියෙන ඇලක්. ඉතින් සමහර වෙන ඇල පටන් ගත්ත තැන බලන්න ගියාට පස්සේ කොහෙවත් දකින්නේ නැහැ. පුංචි පුංචි ඇලවල් ඇවිල්ලා ඇවිල්ලා මේක එකතු වෙච්චාම මේ ඇලේ දිගේ ගිය එක වෙන දිගක් කියනවා. මේ ඇල දිගේ ගිය එක නම් තව එකක් කියනවා. කොහෙද තේ මොනම දෙයකවත් මේ ලෝකේ මුලක් නැහැ. මුල හොයන්න ගියොත් අල්දී අවුලකටපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උඹට ලෝකේ මුල හොයන්න ගියත් උඹේ මුල හොයන්න ගියත් අවිද්‍යාව මුල හොයන්න ගියත් පිස්සු තමයි. අනිවාර්යයෙන්ම පිස්සු වෙන නිසා හුස්මක් අරගෙන මුල හොයන්න බලන්න. යන්න යන්න ගමනක් තියෙනවා. ගමනේ එහාට යන්න යන්න ඔක්කොම මායාකාරී. නැචි දෙයකින් හුස්ම පටන් ගන්නවා. මේන්න මේක දිහා බලාගෙන ඉන්නකොට පේනවා මේ තමන්ගෙම નાශය යට සිද්ධ වෙන මේ හුස්ම පිළිබඳව අපි සංසාරේ කවදාකවත් බලලා නැහැ. බැලුවනම් මේ සංසාරේ මෙච්චර පරිප්පු ගන්න වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියන නිසා සංසාරේ මුල හොයන්න යන්න එපා. හුස්මේ මුල හොයපන්. මේක මුලක් නැහැ. හොයාන හොයාන යනකොට එයාට සිද්ධ වෙන දේ තමයි සතිය තීක්ෂණ වෙනවා. යමකට අවධානය යොමු කිරීම කියන මානසිකාරය හසුරුවන හැටි තේරුම් ගන්න. යමකට ලෑස්ති වෙන හැටි වැදගත් දෙයක් වෙනකොට අපි නැකතක් බලලා පාර සුද්ධ කරලා ලෑස්ති වෙන හැටි පුරුදු වෙනවා. සූදානම් සරි. මේ බලබලා ඉන්නකොට බුදුජාන් වහන්සේ දන්න නමුත් යෝගාචරය නොදන්න දෙයක් තමයි ආස්වාසි මුල බලන්ට හොඳටම තියුණු මනසකින් සූදානම් මනසකින් හිටියොත් එයාට තේරෙනවා ආස්වාසේ මුල වගේමයි අග කවදාකවත් නිට්‍ය නිමාවක් නැහැ. ඒක පේන්නේ අර මුල බලන්ඩ අවධානය වැඩි වෙන්න වෙන්න වෙන්න මානසිකාරය වැඩි වෙන්න වැඩි වෙන්න සූදානම් මනසෙන් යන්න යන්න මුල බැලීමේ කෙලවරක් නැති වුණාට ප්‍රයත්නය නිසා සතිය අඛණ්ඩ වෙනවා සතිය සුපතිත්ථිත ගතියකටපත් වෙනවා ලෑස්ති මනසක් ඕන වෙනවා. මේ කරන වැඩේ අපිට කිසිම ලාභයක්, සත්කාරයක්, සම්මානයක්, සිලෝකයක් හම්බෙන දෙයක් නෙවෙයි. හැබැයි ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අස්පන අපිට දැකිය හැක්ක අපි බුද්ධ ගෞරවයෙන් කරනවා. කරන්න කරන්න කරන්න මෙයාට තේරෙනවා මෙහෙම ලාවට පටන් අරගෙන නාස්පුඩු පුරවාගෙන ආශ්වාසය ඉවර වෙලා ඉවර වෙන තැනේදී අර තීක්ෂණ භාවයෙන් බැලුවොත් අර මානසිකාරයෙන් බැලුවොත් අර ලෑස්ති මනසෙන් බැලුවොත් ඉවර වෙන හැටි පැහැදිලි කෙලවරක් නැහැ. හුස්ම ගන්න තුනු නතරලා යනවා. ඉතින් මේ ඉති රූපං කියලා ආස්වාසිය අල්ලාගෙන මේ ආස්වාසිය හටගන්මය ඊට පස්සේ ඉවර වෙනකම්ම බැලුවොත් ඔච්චරයි විපස්සනාව කියන්නේ වෙන මොනම ලෝකයක්වත් නැහැ. ලෝකේ තියෙන විපස්සනාව කියන්නේ ඕනෙම සංසිද්ධියක මුලැමැදාග බැලීම. දැන් මේ මැද අහුවෙනවනේ ඒක නිසා මෙතන සරුවත් chance මැද ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ නාස්පුඩු පුරවාගෙන හුස්ම අහුවෙනවා. අහුණාට පස්සේ මුල බලන්න අහුණාට පස්සේ අග බලන්න. ආ දැන් ප්‍රශ්වාසයේත් මුල බලන්න. දැන් ආශ්වාසයේ වලිගේ ගෙවිලා ඉවර වෙනකොටම ප්‍රශ්වාසයේ තොවිල පටන් ගන්නවා. ඒක බලන්න. බලලා ඊට පස්සේ ප්‍රශ්වාසයේ අග බලන්න. දැන් මේව බලනකොට මේ රූප ධර්මයක මේ හටගත්ත දේ බහැලා ගියාට පස්සේ මොන්නම දෙයක්වත් ඉතුරු වෙන්නේ හටගත්ත දේ නැති වෙලා යන්න අපි ඵලයන් කියන්න ඕනේ අපි යන්න කියන්න ඕනේ ඒක ඒක යනවා හටගන්න සුළු සූපයක් යමක් තියෙනවා නම් හටගන්නා ස්වභාවයක් හටගන්න සුළු ස්වરૂපයක් ඒක නැති වෙලා යනවා 100%ක්ම නැති වෙනවා. ආස්වාසිය බලන්න ප්‍රස්වාසිය බලන්න පිම්බීමේ බලන්න හැකිලිමේ බලන්න මෙහෙම මේ සිද්ධියේ හොඳ නරක හරි වැරදි සුභ අසුභ යුක්ති අයුක්ති බලන වෙනුවට සිද්ධියේ මුලැමැදාක බලන්න පටන් අරගත්තොත් මේ සිද්ධිය හටගන්නේ ස්වභාවයෙන්මයි සුද්ධ ක්‍රමයකට හටගන්නේ. හමාරෙත් 100%ක්ම සුද්ධයි. ඒ නිසා රූපයක හටගන්මයි නිමාවයි දැක්කනම් යාට පේනවා මේ රූපෙට එන්න කිව්වට එන්නෙත් නැහැ. යන්න කිව්වට යන්නෙත් නැහැ. යාට ඕන වෙලාවට එනවා. යාට ඕන වෙලාවට යනවා. මෙන්න මේ මේ වෙනකොට තේරෙනවා අපිට මේ රූපය අකමැති වුණාට ඵලයන් කිව්වට යන්නේ නැහැ. ඒ යන්නේ යාගේ ස්වභාවයෙන්. අපි මේ මනාප වුණාට රූපය ඉඳින් කිව්වට ඉන්නේ නැහැ. එයා යනවා. ඒක නිසා හටගන්ම සහ නැතිවීම දිහා බැලුවනම් පේනවා මේක নিকමට හිතනද වේදනාවට දැම්මට පස්සේ වේදනාවක් හටගන්න සුළු ස්වභාව නම් වේදනාව ඒකාන්තෙම කිසිම බෙහෙතක් නැතුව කිසිම ප්‍රතිකාරයක් නැතුව නැතිව යන සුළුයි කියලා මේ රූපයෙන් ගන්න ආදර්ශය නාම ධර්මයකට දාන්න පුළුවන් නම් යෝගාවචරයේකට ඒක මුළු ජීවිත පෙරලියක් ඇති කරනවා. අපි මේ වේදනාවට මොනතරම් බයද? සුවසප වේදනාවට මනාපෙන් බය වෙනව නැති වෙයි කියලා. දුක් වේදනාවට අමනාපෙන් බය වෙනව නැදකින් කියලා. නමුත් වේදනාව හට ගන්නා ස්වභාවය ඇත්තේ වී නම් ආස්වාසේ වගේ 100%ක්ම නැති වෙනවා. දුක් වේදනාවත් එච්චරයි සුඛ වේදනාවත් එච්චරයි මේ දෙක නිකමට හිතනද කවුරු හරි හොඳටම දුක් දෙන පීඩා කරන වේදනාව දිහා බලහන් ඉන්නව පුංචි එකක් කියන්නේ. ඒක නැති වෙනවා දැක්කා. ඊට පස්සේ සුඛ වේදනාවක් එනවා. පුංචි එකක්. ඒක ඇති වෙලා නැති වෙනවා දැක්කා. මෙයාට හිතෙයි කියලා හිතනද වෙලාවක මේ දුක් වශයෙන් නම් කරන්නේත් නැති සුඛ වශයෙන් නම් කරන්නේ නැති අතරමැද වෙලාවේ තියෙන වේදනාව මොකක්ද කියලා. අද ඒ ධර්ම සාකච්ඡා වෙලාවේදී මේකට කිට්ටු තනක් ආවා. අතීතය පිළිබඳව හිත ගියොත් පශ්චාත්තාප. අනාගතයට හිත ගියොත් තිගැස්ම. මේක දෙකෙන් බලබලා ඉන්නකොට මේ අතීතය පශ්චාත්තාප. අනාගතය තිගැස්ම කියන එක බලබලා ඉන්නකොට යෝගාවචර දෙනවා දැන් අතීතයට අයිතිත් නැති වර්තමානට අයිතිත් නැති වර්තමාන මේ අතීතයට අයිතිත් නැති අනාගතයට අයිතිත් වර්තමාන හිත තියෙන වෙලාවේ දැන් මොකද්ද තියෙන්නේ කියලා බැලුවොත් යෝගාවචර තින වර්තමාන හිතේ පශ්චාත්තාපයක් නැහැ, තිගැස්මක් නැහැ, මොක කවදාකවත් දැකලා නැහැ. දකින්න බෑ. අපේ හිත මෙතන වසංගනවා. මේක පෙන්වන්නේ නැතුව තමයි ගේම ගෙනියන්නේ. අතීතය ගැන පශ්චාත්තාප වෙලා පොත් කියන්න අපි දාන්නවා. ශෝකාන්ත චිත්‍රපටි හදන්න දාන්නවා. ටෙලිඩ්‍රාමා හදන්න දාන්නවා. අනාගත සැලසුම් කියන කතා කරන්න දාන්න. මේ වර්තමානයේ හිටියොත් මොකද වෙන්නේ කියලා අපිට අහුවෙන්නේ මේක තමයි සංසාර ගැටේ. ඒ වගේම සුඛ වේදනාව දන්නවා දුක් වේදනාව දන්නවා බුදුහාම කියන කොහොඳට බලන්න. සුඛ වේදනාව හටගෙන සියරියක්ම නැතිලා යනවා. දුකක් එනවා එතකොට. දුක් වේදනාව හටගෙන සියරියක්ම නැතිලා යනවා. එතකොට සැපක් එනවා. උඹට පෙනේ වෙලාවක මේ දුකටත් නැති සැපටත් නැති එකක් තියෙනවා. ඒතනදී අපි අඳයි. එතනදී අපි අහුවෙන්නේ නැහැ. නමුත් මධ්‍යම ප්‍රතිපදාව තියෙන එතන නම් සැප දුක පිටිපස්සේ දුවන මේ අන්ධ බාල ජනතාවත් එක්ක මොන නිවන් ගමනක්ද මොන මධ්‍යම ප්‍රතිපදාවක්ද මොන ආර්ය අෂ්ටාංග මාර්ගයක්ද කවදා හෝ දුක දුක වශයෙන් සැප සැප වශයෙන් දැකලා මේ දෙකට අයිති නැති එකක් තියෙනවා කියලා දැනගත්තොත් නැත්නම් ඒක බලන්න ඕනේ කියලා කෙරුවොත් මතක තියාගන්න එක බුදුන් කියපු නිසා කරනවා මිස සංසාර සත්‍යයට කවදාකවත් ඒ සැපත් නැති දුකත් නැති එක අරමුණු වෙන්නේ ගෝචර වෙන්නේ නැහැ. නමුත් එතනයි නිවන නිවන් මාර්ගයේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන්සේගෙන ඔබ වේදනා සැප වශයෙන් බලලා ඉවරනකොට දුක බලන්න. දුක් වේදනා මත වෙනකොට ඉවරනකොට සැප බලන්න. මේක දිහා බල බල ඉන්නකොට නිකන් යනකොට পায় හැප්පිලා වදිනවා වගේ තියෙනවා මේ සැපත් දුකත් නැති අවස්ථාවේ මේ වේදනාවට අපි කොහොමද අවබෝධ කරගන්නේ බලනකොට දවසේ වැඩි වේලාවක් ඉඳලා තියෙන්නේ භවනා කරන අය නැති එකයි 90ක් විතර සැපත් නැති දුකත් නැති තැනක නමුත් ඒකට අපි මුස්පේන්තුව කියලා කියනවා. කම්මැලිකම කියලා කියනවා. නීරසකම කියලා කියනවා. ඉතින් ඒකට කොහෙන් හරි සැපකි ටිකක් ගෙනත් දාන්න හදනවා. කරන්න කරන දුක එනවා. ඒ නිසා යෝගාවචරය දැනගත්තොත් මේ පරියන්කේ වැඩි වේලාවක හිත තියෙන සැපත් නැති දුකත් නැති තැනක සක්මන් කරන වෙලාව වැඩි වේලාවක් තියෙන සපත් නැති දුකත් නැති තැනක බුදියාගෙන ඉන්න කොටයි එවිදින කොටයි හිටගෙන ඉන්න කොටයි වැඩි වේලාවක් තියෙන කියලා බැලුවොත් හිතන්න කවදාරි මුළු බුද්ධ ආගමම කියලා කියන්නේ ඔය අදුක්කම සුඛ කියන නොදුක් නොසුව වේදනාවට අවදිවීම කියන එක දැනගත්තොත් ඒ යෝගාවචරයට වැටහෙයි අම්මා මැරුණට ගෙට ගිනි ගත්තට දරුවා කාලේ මැරුණට එව්ව ඇවිල්ලා යන දේවල් මේ අදුක්කම සුඛේ කවදාවත් යන්නේ නැහැ. ඒ අනිත්‍යයි මෛත් එක්කමයි ඉන්නේ. නමුත් ඒකට නොදකින් නොපතන් කියන්නයි අපි මෙතේ කල් හිටියේ. මේකයි මේ ආස්වාසේ ඉවර වෙලා ප්‍රස්වාසයේ පටන් ගන්න ඉස්සලා තියෙන මැදයි. ප්‍රස්වාසයේ ඉවරලා ආස්වාසේ පටන් ගන්න ඉස්සලා තියෙන මැදයි කවදාකවත් අපිට ගෝචර වෙලා නැහැ. ඒක ගෝචර නොවීම හරහා තමයි මාරේ අපි නාස්රණෝ දාගත්ත මීහරකෙක් වගේ මේ සැප පිටිපස්සේ එලවනවා රූප පිටිපස්සේ එලවනවා මේ දෙක අතරමැද තියෙන එක දකින්න ගියොත් බුදුහාමුදුරුවෝ ඉන්නවා හැම හුස්ම දෙකක් මැදම බුදුහාමුදුරුවෝ ඉන්නවා ධර්මයේ තියෙනවා නමුත් අපි ඒක පාළුයි කියලා කම්මැලි කියලා නීරසයි කියලා වැටහෙන්නේ නැහැ කියලා සැකයි කියලා බයයි කියලා අනිශ්චිතයි කියලා ඒක විජහාට පන්නලා ඊගාව එක අල්ලනවා මේ විදිහටම සංඥාව යම්ව අඳුර ගන්න අපි හදනවනේ මේක මගේ තාත්තා මේක මගේ අම්මා මේක මගේ ප්‍රිය දේ මේක මගේ අප්‍රිය දේ කියලා මෙහෙම හැම දකින දකින හැම දෙයකටම අපි සංඥාවල් දාගෙන නම් දාගෙන කරගෙන කරගෙන යනකොට යාට තමයි මේ කවදාකවත් මේ හුස්ම දෙක මැද තියෙන හිස්තන අපිට අහුනේ නැහැ අහුවෙලත් නැහැ ඒකට නමකුත් නැහැ ඒ විතරක් නෙවෙයි අපි කිව්වොත් කාට හරි ප්‍රශ්වාසය ඉවරලා ආශ්වාසය පටන් ගන්න ඉස්සලා මැද තියෙන දේ පුළුවන් නම් සලකුණු කරන්න පුළුවන් නම් කාට හරි කියන්න අත්දැකීම කියලා මේ ලෝකේ ඉන්න කාටවත් කියන්න බෑ මොකද ඒක සංඥාවට අහු වෙන්නේ නැහැ. ඒ නිසා අපි හැමදාමත් හුස්ම ගන්නවා කමුත් කවදාකවත් ආශ්වාසයේ කෙලවර හෝ ප්‍රශ්වාසයේ කෙලවර දකින්නේ දැක්කට එතෙන්ට සංඥාවක් දාන්න බෑ. නමක් දාන්න බෑ. ලේබල් කරන්න බෑ. ඒ නිසා සංඥාව නැති දේවල් මේ ලෝකේ තියෙනවා ඒකට අපි බීතිකාවක් තියෙනවා. ඒකට අපි අනිශ්චිතතාවයක් තියෙනවා. දන්න දේවල් වල ඉන්නකොට අපිට අරසාවක් දැනෙනවා. ඒක නිසා අනිස් නොදන්න දේවල් වලට අපි බීතිකාවක් තියෙනවා. නමුත් නිවන තියෙන්නේ නොදන්න දේක නම් අපි මේ බීතිකාව අපි තියානදලා තියෙන්නේ නිවනටයි, සත්‍ය අවබෝධයටයි, බුදුන්ටයි, ධර්මයටයි. ඒක නිසා මේ තේරෙන්නේ නැති තැනකට භාවනාව යනකොට අද තිබුණු ප්‍රශ්න ටික අරගෙන බලන්නකෝ. එතින්ද යනකොට අපි හැම වෙලාවෙම සැක කරනවා. හැකෙම වෙලාවම අහනවා දැන් මම මොකද කරන්න ඕනේ? ඊගාට මොකද වෙන්නේ කියලා. මොකද අපිට අර දන්න තැන්වලදී දන්න එක හොඳයි නොදන්න එකට කියලා වැඩි කියලා කියනවනේ. ඒ වගේ නොදන්න ශේෂ්ත්‍රයේ සංඥා නැත්ැන්ට යන්න යන්න පුදුම බයක් තියෙනවා. සංසාර සත්වයා පුදුම බයයි ඒ නිසා වයසට යන්න යන්න තමන් දන්න දරු මල්ලෝ එක, දන්න gedara, දන්න ආහාර පාන අරගෙන අර දන්න යකාත් එක්ක තමයි ජීවත් බැරි වෙලා හරි ඒකෙන් අපි අයින් වුණොත් නොමැරි මැරෙනවා. ඒ මොකද අපි කවදාකවත් සංඥාව නැති ලේබල් කරන්න බැරි දෙයක් අඳුනා ගන්න තරම් අපිට විප්ලවීය ඥානයක් නැහැ. අපි ළඟ සෙල්ලක්කාරකමක් නැහැ. ඉතින් ඒක නිසා අපි හැමදාම සංසාරේ කක්කම වනානා ඉන්නවා. දන්න ටිකම අනානා ජීවත් වෙනවා. කොයි වෙලාවක හරි අලුත් දෙයකට යන්න ගත්තොත් හීන් දාඩිය දාන. සහලවනවා. බය වෙනවා. ඒ මොකද අපි මේ කූඩල්ල කොට්ට උඩ ඉන්න කැමති නැතුව වගේ නික්ලේශී බවට කැමති අපි දුකටමයි කැමැත්ත. ඉල්ලන හරියක් ඉල්ලන්නේ දුක. දන්න හැම දේ තුලම තියෙන දුක. ඒ නිසා සංඥාව හට ගන්න වෙලාව බලන්න ආස්වාසය එනකොට ආස්වාසය කියන නම කියන්න පුළුවන්. ප්‍රස්වාසය නෝට ප්‍රස්වාසය නම කියන්න පුළුවන්. පිම්බීම වෙනකොට පිම්බීම කියලා ලේබල් කරන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන්. හැකිලිම වෙනකොට හැකිලිම කියලා මෙනෙහි කරන්න පුළුවන්. නමුත් ආශ්වාසය වල ප්‍රස්වාසයට යන මැදවලන්න මොකද්ද නම දාන්නේ කියලා මොකද්ද මෙනෙහි කරන්නේ කියලා මොන මෙනෙහි කිරීමක්වත් අල්ලන්නේ නැහැ. පිම්බීම ඉවරලා හැකිලිමට යන තැන බලන්න නම් කරන්න පුළුවන්ද කියලා බෑ. හැබැයි ඒකට පුදුම බයක් තියෙනවා. ඒ නිසා අපි සංඥාව හරහා හඳුනාගත්තේ තේ හරහා හඳුනා ගැනීම ගෙවන් වේගන ගෙවන් වේගන යනකොට අපිට හිඳාඩි දා පුදුම බයයි පුදුම අනිශ්චිතයි පුදුම සැකයි මේ නිසා අපි හුස්ම නැති වේගන යනවනම් හයියෙන් හරි හුස්ම ගන්නවා මොකද ඒ හරියට නමක් දාගන්න බෑ ඒ හරියට අඳුන ගන්න බෑ ඉතින් ඒ නිසා භාවනා කරනකොට සද්ධාව තියෙන්න ඕනේ කියලා කියන්නේ භාවනා කරන බුදුන් අදාහ ගන්න ඕනේ කියලා කියන්නේ සීලයක් තියෙන්න ඕනේ කියන්නේ අන්නේම නොදන්න දඬ යනකොට මම මොනවා වුණත් දැන් බුදුන් අදාහගෙන ඉන්නේ මම දැන් සීලෙකනේ ඉන්නේ මම දැන් සතියකනේ ඉන්නේ ඔන්න ඕන ගිනි අගුරක් වෙච්චාවයි කියලා නොදන්න ශේෂ්ත්‍රයේ ඩිංගිත්තක ඉස්සරහට යන්න නම් ශ්‍රද්ධාව සීලය සතියෙන් ඉස්සරහට යන්න ඕනේ. එහෙම යන්න බැරි කෙනාට කොච්චර කල් භාවනා කරත් මේ නොදන්න ශේෂ්ත්‍රයට බය නැතුව යන්න කැමති නැති කෙනාට ගමනක් නන්නේ. එයාට දානේ තියෙනවා, එයාට සීලේ තියෙනවා, එයාට සමාධි භාවනාව තියෙනවා. විපස්සනාවක් නන්නේ. ඒ නිසා අටුවාචාරින් වහන්සලා පෙන්නනවා ඕනම කෙලෙක් නොදන්න කැලයක් ඇතුළට රිංගනකොට එnde ende ende ende මම දිසා මාරුවක් වෙනවා. පැටලෙන්න පටන් අර ගන්නවා ආත ගියාත මතක නැති වෙනවා. ඕනම කෙනෙක් කාන්තාරයක් ඇතුළට යනකොට බය නිසා වියාල බයක් ඇති වෙනවා. මාව පිසාචෝ මාව කාලා තමයිද? සත්ව වෙලා කාලා තමයිද කියලා. ඒ වගේම ඕනම කෙනෙක් මුහුදේ ගොඩබිම පේන්නේ නැති මට්ටමට යනකොට මුහුද වක්කාරයක් වෙනවා බය වෙනවා. ඒ මොකද අපේ අධිරාජ්‍යය තියෙන්නේ අපි දන්න තැන විතරයි. ඒකයි මරණ බය යම් දවසකට යෝගාවචරය මේ ප්‍රස්වාසී ඉවර වෙන කම්ම බලන ගියොත් යාට තේරෙනවා හැම ආස් ප්‍රස්වාසයක්ම 100%ක් මැරිලයි ඒක ආස්වාසයේ ඉන්නේ එතන මරණේ සංඥාව තියෙනවා. ඒකටයි අපි බය. ඒක තමයි අපිට ලේබල් කරන්න බැරි. සංඥා කරන්න බැරි. ඒක එනකොට අපි හයියෙන් හුස්ම අරගෙන හරි ඒක පුරවන්න හදනවා. ඒ නිසා මේ සංඥාවගේ ඇතිතැන් සංඥා වශයෙන් අඳුනාගෙන භාවනා කරන කෙනාට පේනවා අපේ ජීවිතයේ බැරි හටියක කොටසක නම් කරගන්න බැරි සංඥා කරගන්න බැරි මොනවදෝ වැඩ වගේක් තියෙනවා. මේකට අපි ගූඪ ධර්ම කියලා කියනවා. গুপ্ত ධර්ම කියලා කියනවා. ඒ ගූඪ ධර්ම গুপ্ত ධර්ම එනකොට අපි කොන්දපන් නැති වෙනවා. බය වෙනවා, දහලවනවා. ඒ මොකද බුදුන් කෙරේ සද්ධාව නැහැ. සීලෙ පිළිබඳව හැඟීමක් නැහැ. සතිය නැහැ. යම් වෙලාවක සීලය සහ සද්ධාව සහ සතිය තියෙනවා නම් ඒ වගේ වෙනකොට හිතනවා හරි දැන් නම් භාවනා වැඩ කරනවා මම දන්නේ නැති ශේෂයකට යන්නේ ආ සංඥාව නැති වුණාට මට සතිය තියෙනවා සංඥාව නැති වුණාට මගේ සීලය කැඩෙන්නේ නැහැ සංඥාව නැති වුණාට මගේ ශ්‍රද්ධාව තියෙනවා කියලා ඇත්ත සීලේ ඇත්ත සද්ධාව ඇත්ත සතිය තේරෙන්නේ අරමුණ නැති වුණාට පස්සේ තමයි. අරමුණ සම්පූර්ණයෙන්ම අනායාසින් වෙන තැනට ගියාට පස්සේ. ඒකට සංස්කරණය කරන්නත් බෑ. මේක වැඩි කරන්න ඕනේ, අඩු කරන්න ඕනේ, මනාප වෙන්න ඕනේ, අමනාප වෙන්නේ මොකද සංඥා කරන්න බැරි නිසා. එතකොට විඥාණයට හටගන්මක් හෝ ඇතිවීමක් කරගන්න බැරි වෙනවා. මෙන්න මේ සංඥා කරා නම් ඒ සංඥා කරපු දේ ඒකාන්තෙම නැති වෙනවා. වේදනාවක් වින්දානම් ඒ වේදනාව 100%ක්ම නැති වෙනවා. මේ ලෝකේ නිත්‍ය වශයෙන් පවතින සංඥාවක් නැහැ. අපි සකස් කරා නම් මොනවාරි ඒ දේ ඒකාන්තෙ විනාශ වෙලා යනවා. අපි මේ විඥානයේ වශයෙන් අරකින් මේක වෙන් කර හඳුනාගත්තට ඒව අතර වෙනසක් ඇත්තටම නැහැ මේ මගේ දරුවයි පිට දරුවයි කියලා මොනම වෙනසක්වත් නැහැ. අය හඳුනාගත්තොත් තමයි මගේ දරුවා මැනකොට අඬනවා පිට දරුවා මැනකොට එක්ක සන්තෝෂ වෙනවා එක්ක ගානක් නැහැ. ඒ මොකද මේ අඳුනා ගැනීම වෙනස. අපි දෙමළයි සිංහලයි කියලා අඳුරගන්න. නමුත් RNA DNA පරීක්ෂණයක් කරලා බලන මොන විදියක්වත් වෙනසක් නැහැ දෙමළගේ සිංහලයාගේ. බලන්න ගෑණි මිනිහෙකුයි අරගෙන RNA DNA පරීක්ෂණයක් කරලා මොනම වෙනසක්වත් දකින්න හම්බෙන්නේ නැහැ. තියෙනවනම් තියෙන දශම 0.2 වෙනසක් විතරයි. නමුත් ගෑණියෙකුයි මිනිහෙකුයි ලඟ වුණාට පස්සේ බලන්නකො කොච්චර වෙනසක් තියෙනවද කියලා. කොටුවක් තියෙනවනේ ඇප්ලිකේෂන් එකක් දාන්න ගියාම ස්ත්‍රී පුරුෂ භාවය කියලා. දැන් පුරුෂයෙකුට ස්ත්‍රී කියලා දැම්මොත් එහෙම මොන විකාරයක්ද? මොකද ඒකේ තරම්ම අල්ලගෙන තියෙන්නේ. නමුත් manussකමේ බුදුහාමුදුරුවෝ කියනවා මේක මේ පටලවාගත්ත දෙයක්. manussකම තියාගන්නේ. මේ නිසා අපි මේ විඥානයේ විසින් හොඳ නරක හරි වැරදි දාගෙන මේ අපිව නටවන නැටවිල්ලේ එමේ තියෙන පුස් ගතිය, බොල් ගතිය හොඳට තේරෙනකොට තේනවා මෙව හට ගන්න ස්වරූපේ තියෙනවා දුක් දෙන්න. හැබැයි ඒව හේකෙම නැතිලා මෙන්න මේක දන්නවනම් මේ ලෝකේ හට ගන්න හැම දෙයක්ම නැති වෙනවා. නැතිකරන්න වේදකම් කරන්න ඕනෙත් නෑ, ගුරුකම් කරන්න ඕනෙත් නෑ, පතන්න ඕනෙත් නෑ. හට ගන්නව නැති වෙනවා කිව්වොත් අපි මේ ආසහානය කියන එක 100ට කීයක් නැති වෙයිද කියලා හිතන්න. ලෙඩ වෙන්න ඉස්සලා බයයි. ඉන්ෂුරන්ස් කෝපරේෂන් යනවා. සල්ලි නැති වෙන්න බය බැංකුවට යනවා. එහෙම නැත්නම් කොහොමද නස්සතරකාරයෙකුට ගාණක් ගෙවලා තියාගෙන ඉන්නවා වී විභාගයක් හරි දීලා තියාගෙනවා හදිස්සියකට නැකත බලා ගන්න උනොත් සපෝසින් සස් එවිනියත් ඉන්නෝ. ඉතින් මේ මිනිස්සු වන්දි බට්ටකම් කර කර ඉනවා මිසක් කවදාද අපි මිනිස්සෙක් වෙන්නේ. හිතනවද නිකමටවත් අපේ මේ ප්‍රීමියම් එක අරගන්න ඉන්ෂුරන්ස් කාර්යය අපේ හිතසුවට ওই කම්පැනි දුවන්නේ කියලා. ওই බැංකු කාර්යයා අපෙන් ওই ටැක්ස් අරන බැංකු දුවන්නේ මේ අපේ හිතසුව පිණිස. කවදාවත් නැහැ. මෙතන බැංකු කාර්යව ඉන්නවනම් අත උස්සන්න. උන්දලා දාන්නවා අපි 1 රුපියල් 2000ක් තැම්පත් කරුවොත් ඌ 6 පොලකට ඒක ණයට දෙනවා. ඒකල 106 ගානේ අපි කියන්නේ පොලිය කියලා 6 ඌ 6ක් ඌ ගන්නවා. ඒකලලු සල්ලිම වාගෙන පුදුමාකාර විකාරයක් කරන්නේ. දැන් අරණ්‍යයට ගිහලා ගියාට පස්සේ සල්ලි මොනවා වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි තැම්පත් කරන්නේත් නැහැ. අපිට පොලිත් නැහැ. සල්ලි නැහැ. ඉන්ෂුරන්ස් නැහැ. අපි බලන කොච්චර ජොලිය ඉන්නවද කියලා. මුදු ඔයගොල්ලෝ අපිට ඉන්ෂුරන්ස් දෙනවා. මුදු ඔයගොල්ලෝ බය ජීවත් වෙන හින්දා. සාසනය රකින්න ඕනේ, හාමුදුරු රකින්න ඕනේ කියලා උඩම කෑල්ල හාමුදුරු බුද්ධ පූජාට දීලා තමයි ඔයගොල්ලෝ කන්නේ. ඉතින් අපේ ෂෙයාර් එක නිකම්ම හම්බෙලා. මේ බුදුහාමුදුරු අපිට ගහලා තියෙන දීලා තියෙන වාසිය හැබැයි අපි දැනගන්න ඕන ওই සල්ලි අත ගෑවුවොත් කක්කා. අත ගෑව කුරු කන්දා. ඒ සල්ලි නෑ අපිට තැම්පිච්ච බත්තියක් දීපන්. දුනු පිටසක් අදලා දීපන්. කෑවා ඒක ඉවරයි. එහෙම නෑ මේක රකින්න ගිහිල්ලා අයියෝ ජීවිතේ සුන්දර වයසේ අපි කොච්චර මේ එක එක ඒජන්සිලා තියාගෙන යන්නේ මොකද බය මේකට තමයි කෙලස් කියන්නේ නමුත් ඔය හට ගන්න දෙයක් තියෙනවා නම් මැරෙන එක බැංකුකාරකට බලක් කරන්න බෑ, ඉන්ෂුරන්ස් නැත කරන්න බෑ, දොස්තරට නැත කරන්න බෑ, මොකාටවත් බෑ. ඒකයි මේ සූපනිෂා කොට සූත්‍රයේ පළවෙනි කොටස. හට ගන්න රූප තියෙනවනම් ඇති වෙන ස්වභාව නැ නැති වෙන ස්වභාවයයි. හට ගන්න සුළු වේදනාවක් තියෙනවනම් නැති වෙන ස්වභාවයයි. සුපහ හෝ තප හෝ දුක. හට ගන්න සුළු හඳුනා ගැනීම ලේබල් තියෙනවනම් සංඥා තියෙනවනම් නැති වෙන ස්වභාවයයි. ඔබ මොන දෙයක් මේ ලෝකේ හැදුවත් ඒ සියල්ලම නැති වෙන ස්වභාවයයි. මේ අරක හොඳයි මේක හොඳ නෑ ආරයා මගේ මෙයා මගේ කියාගෙන මොන අඳුනගන්න ගියත් ඔය එකක්වත් උඹ ඔය දෙන දෙයට පිටින් නෑ ඒව ස්වභාවයේ හැටියට විනාශ ඒක නිසා මේව කෙරුවට කමක් නෑ හැබැයි නිකන් පචේට ඔච්චර රැවටෙන්න එපා කියලායි මුල් කොටසෙන් ගන්න තියෙන්නේ. මේව අල්ලාගෙන නිකන් රණ්ඩු සරුවලේ පෙන් කරච්චලේ ගහ කොටා ගන්න මැර ගන්න තෝතෝ වරපල කියන්න ගියාට පස්සේ මේ මොනව අල්ලගෙනද මේ නටන්නේ ස්වභාවයෙන්ම නැති වෙන දෙයක් අල්ලගෙන මේ නටන්නේ මෙන්න මේක තමයි උපනිෂා සූත්‍රයේ පළවෙනි කොටස මේක හොඳට තහවුරු වෙන්න ගොඩාක් කල් යනවා භාවනාවේ උඟ දෙනේ දන්නේ ඇයි මේ රූප ඔක්කොම අයින් කරලා ඒක හුස්ම දිහා බලන්න කියන්නේ කියලා උඟ දෙනේ දන්නේ මේ රූප ඔක්කොම අයින් කරලා මේ ආස් පිම්බීම හැකිලිම දිහායි බලන්න කියන්නේ උඟ දෙනේ දන්නේ සක්මන් කරනකොට ඔක්කොම පැත්තක දාලා වම දකුණ විතරක් බලන්න කියන්නේ ඒ බලන එකේ ඇතිවීම නැතිවීම බලන්න බලනකොට තේනවා ඇති වෙන දෙයක් තියෙනවන ලෝකේ කවුරු හිඳපන් කිව්වත් ඒක නැති වෙනවා. ඒක නැතිවීම සඳහා කල යුතු කිසිම කෘත්‍යයක් නැහැ. මෙන්න මේක දන්නවනම් ඒ කෙනාට දැනෙන මේ ආශ්‍රව ධර්ම පහළ වෙන්නේ මේ ඉබේ ඇතිව නැතුව යන දේ මගේ කියාගත්තොත් විතරයි. එහෙම නැත්තම් මෙහෙම කියතෑයි. දැන් කඩේක තාප්පුවක තියෙනවා කියලා හිතන්න ගොඩාක් බඩු සුපර් මාකට් එකේ ඒ සුපර් මාකට් එක අපි ගිහිල්ලා අපේ කූඩේට ගන්නවනේ යම් යම් දෙයක් ඒකලා අපි ගාන ගෙවනවා. ඊට පස්සේ ඒක මගේනේ. දැන් මේ ගත්ත එක කැඩුනොත් බිඳුනොත් අපිට දුක් වෙනවනේ. ගත්තේ නැති සාප්පුවේ තියෙන බඩු කැඩුනට බිඳුනට අපිට ප්‍රශ්නයක් නැහැනේ. මොදික මගේ කියාගත්තේ නැති නිසා. ඒ නිසා එව්වත් නරක වෙනවා. එව්වත් කුණු වෙනවා. මට බපුව දන්නේ නැහැ. ඒ නිසා යමක් මගේ කියාගත්තා නම් ඒ දේ වෙනස් වීම විතරයි අපිට තැවිලි දැවිලි ඇති කරන්නේ. මගේ කියාගත්තේ නැති දේ වෙනස් වෙනවා දුක් දෙනවා ඒ වුණාට ගාලල්ල අපිට ප්‍රශ්නයල්ල අල්ලපු ගෙදරේ වනේ තමන්ගේ ගෙදර එක තමයි ප්‍රශ්න ඒ නිසා අල්ලුවා නම් එතන දුක අල්ලපු නැති දේ දුකයි ඒක ප්‍රශ්නයක් නෙවෙයි අනිත්‍යයි නමුත් අපිට බලපාන්නේ මොකද මගේ කියාගත්තේ නැති නිසා ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා යම් දවසක මේ වස්තු විශේෂ ආශ්‍රවයන් එතෙන් අල්ලගෙන පැහි පැහි ඒව බදාගෙන ඉන්න ගතිය ක්ෂය වෙලා යන එකක් නැත්නම් අපි කියනවා ආශ්‍රව ක්ෂය වීම කියලා එකක් ලෝකේ තියෙනවා. නම් ඒකට ආර්යත් ඵල සමාපත්තිය කියලා සඳහන් කරලා තියෙන ගැඹුරෙන් බලනකොට ඒ ආශ්‍රවයන් ක්ෂය වීම දැන් මේ සිද්ධ වෙනවා නැත්නම් මම රහත් උනායි කියලා. යම් කිසි කෙනෙකුට සිද්ධ වුණොත් ඒක මේ අහෙන් අහසෙන් gediyenna වගේ වෙන්නේ ඒක සිද්ධ වෙන්නේ ඒකට අදාළ පසුබිම් සාධක තිබුණොත් විතරයි. උපනිශ්‍රේ සම්පatti තියෙන කෙනාට විතරයි ආශ්‍රවයන් ක්ෂය වීම සිදු වෙන්නේ. දැන් මගේ ආශ්‍රවයන් ගෙවෙනවයි කියලා දැනෙන්නේ අ හේතුකව නෙවෙයි. ඒ නිසා Taman ළඟ තිබිච්ච මේ දේවල් වලට තියෙන බැඳීම් ඒව අල්ලගෙන මදයට පමාදයට ලක් වෙන ගති දැන් දැන් අඩු වෙනවා මගේ. නැත්තම් අඩු වෙලා ගියා කියලා යම් කිසි කෙනෙකුට මේ ආශ්‍රවයන් ක්ෂය වෙන ගතිය, වැය වෙන ගතිය, නිරුද්ධ වෙන ගතිය දැනෙනවනම් වෙනව වෙන බව දාන්නවා නම් ඒ දන්න කෙනාට බුදුහාමුදුර කියනවා ඒ දේ සිද්ධ වෙන්නේ ඔබ පැතුව නිසා නෙවෙයි අහම්බෙන් නෙවෙයි ඔබ ඒ සඳහා මෙතෙක්කල් කරගෙන ගිය ප්‍රතිපදාව නිසා. ඒකට අදාළ ආසන්න කාරණාව නිසා ඒ නිසා ਸਰවචනාංශේ අර කලින් කියලා රූප කිව්වොත් ඇති වෙන්නේ නැති වෙන ස්වභාවය. වේදනා කිව්වොත් ඇති වෙන්නේ නැති වෙන ස්වභාවය. සංඥා සංස්කාර විඥාන. ඒක නිසා කියනවා යම්පිස බික්වේ කයේ කයස්මින් කයේ ඥානං හෝති. තම්පි උපනිසං වදාමිනෝ අනුපනිසං. යමක් Tamanගෙන් දැන් මට තිබුණ තණ්හාව දුරු වේගෙන යනවා. නැත්නම් මට තිබුණ හිත් කරදර දුක් කරදර ගන්නත් අඩු වෙනවා. නැත්නම් අඩු වුණා. ඒ බව දන්නවනම් ඒකයි තාම වැදගත් දේ තමයි ඒක දන්නේ ඒක. ඒක දන්නවනම් මතක තියාගන්න ඒක නිකන් අහම්බෙන් වෙච්ච එක නෙවෙයි අල්ලපු ගෙදර එක්කන භාවනා කරපු නිසා වෙච්ච එකක් නෙවෙයි. බුදුහාමුදුර අපිට දීපයක් නෙවෙයි. ඒකට අදාළ කාරණාව ආසන්න කාරණාව තියෙන නිසායි මේ Tamange දුක් ක්ෂය වෙන්න පටන් ගත්තේ. ඒක මූල ධර්මයක් වශයෙන් දැනගන්න ඒකට හේතුව මොකද? Taman මේ බදා ගන්න ගතියෙන් අයින් වෙලා දැන්. දකින්න දකින්නේ මගේ කියා ගන්න ගතියෙන් විමුක්තයි. දන්නව වැඩි කොටසක් බදාගත්තොත් වැඩි දුක. ඒ නිසා අල්ල යමක් අල්ලන්න හදනකොටම තේරුම් ගන්නවා මම මේ ගණ්ඩ හදන්නේ මල කරදරයක්. ඒ නිසා යැපෙන්න ඕනේ ප්‍රමාණය විතරක් ප්‍රයෝජනීය සලකලා විතර ප්‍රමාණයක් ගන්නවා මිස තිබුණට කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කණ්ඩ යන්නේ නැහැ. බඩ විරෙන්න විතරයි කන්නේ. අන්න එතන තේරෙනවා චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පත පිළිබඳව ඇඳුම් පිළිබඳව ආහාර පිළිබඳව ඉන්න තියෙන ගෙවල් පිළිබඳව සහ බෙහෙත් පිළිබඳව රැස්කිරීම කරන්නේ රැස්කිරීම කරොත් දුක් රැස්වීමක් වෙනවා හැබැයි එතන එතන අවශ්‍ය ප්‍රයෝජනීය සලකලා අවශ්‍ය දී නැතුව බෑ ඒක නිසා රැස් කරන ස්වභාවයෙන් විමුක්ත ගතියක් තේරෙනවා ඉස්සෙනා මම ගොඩාක් දරුවන් ගැන හිතලා අනාගතය ගැන හිතලා සුලිසුණුකක් එයි කියලා හිතලා ගින්නක් එයි කියලා අපි රැස්කිරීම කරා. ඒ රැස් කරන හැමදේම ජරා දිරාවට යනකොට දුක. ඒ නිසා දැන් රැස්කිරීමෙන් අපි ඇලීම් බැඳීම් වලින් අපි පොඩ්ඩක් විමුක්ත වෙනකොට තමයි අපිට ආශ්‍රවයන්ගේ දුරුවන් වීමක් පිළිබඳව ඈත සම්බන්ධයක් දකින්න පුළුවන්. ඒ නිසා ඒවා ඉබේ සිදුවෙන දෙයක් නෙමෙයි. අද දවල් අපි ප්‍රශ්නයක් ප්‍රතික්ෂේප කරා. ස්වාමීන් වහන්සේ අවසරයි මේ සංයෝජන ධර්ම දුරු වුණා කියලා දැනගන්නේ කොහොමද? සංයෝජන ධර්ම දුරු වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් අහලා තියෙනවා. සංයෝජන ධර්ම දුරු වෙනවා නම් එයා ඊට ඉස්සෙල්ලා මේ ප්‍රතිපදාවේ අදාළ හේතු කාරණා සම්පාදනය කරලා තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ මූල ධර්ම වශයෙන් පොත්වලින් කියලා දෙන්න බෑ සංයෝජන දුරු වෙන හැටි. දුරු වෙනකොට වතුර තිබා තියෙන මිනිස්සෙක් වතුර බීගෙන බීගෙන යනකොට ඒ වතුර තිබා අයින් වෙනවා. වතුර තිබා අයින් උනේ කොහොමද කියලා කියන්න බෑ. බොන බොන වතුර උගුරු ගන්න හැටියට තමයි වතුර තිබා අයින් වෙන්නේ. ඒ නිසා වතුර තිබා අයින් වීම පිළිබඳ අපිට PhD thesis කරන්න බෑ. තිබහ කොහොමද? තිබහ වතුර බොනකොට බොනකොට අයින් වෙන්නේ කොහොමද? ඒක එක රැයකින් එක එක සැරයකින් සිදුවෙන ක්‍රියාවලියක් නෙවෙයි. සිද්ධි වැටක්. ඒ නිසා යාර තේනවා අයින් වෙන්න ඉසලා තේරෙනවා දැන් ඉතින් තිබහ අඩුවේකන යනවා. ආන්නේ වගේ තමන්ගේ තියෙන මේ ආශ්‍රව ධර්ම අඩු වෙනවා නම් ඒකට හේතුව තමයි මේ අල්ලා ගැනීමේ නව රැස් කිරීම වලින් ඉන්දෙන් අඩු වෙන පටන් ගන්න. මොකද අපි හැම වෙලාවෙම අපිට අවස්ථාවක් තියෙනවා අල්ලනවද නැද්ද කියන විනිශ්චයට එන්න. ඒක සැරයක් නෙවෙයි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේක හැම වෙලාවෙදිම තේරුම් ගන්නවා ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා. අනික් දේවල් මේ තිබුණු පළියට බදා ගන්න යන්නේ බදාගත්ත නිසායි මේ කාම දන්නා භව දන්නා විභව දන්නා ඇවිල්ලා තියෙන දැන් පරෝජනේ සලකලා ගන්නවා පරෝජනේ ඉවරනාට පස්සේ ඉවරයි ඉහාට රැස්කිරීමක් නැහැ කියලා මේ විමුක්තිය පිළිබඳව බුදුන් දෙන දෙයක් නෙවෙයි මම්ම යුදේ ඉඳලා හැඳ වෙනකන් තීන්දුව කරගන්න ඕනේ අනවශ්‍ය අල්ලබැදීම් කෙරුවේ නැත්තම් අල්ලබදාගත්ත තරමට එන දුක් පීඩා අතාරපු තරමට සිද්ධ වෙනවා. ඒ නිසා විමුක්තියකින් තොරව ආශ්‍රව ක්ෂය කිරීමක් හෝ ක්ෂය වීමේ ඥානයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Tamanටම තේරෙන්න ඕන දැන් තිබුණු සම්බන්ධතා අල්ලබදා ගැනීම රැස් කිරීම වල අඩුවක් තේරෙනවා නම් ඒක භාවනාදී නෙවෙයි සිද්ධ වෙන්නේ. නිකන් සාමාන්‍ය ජීඳ වැඩ කරනකොට තමයි මේසුත් එක්ක ඇසුර පවත්තරකොට මේ විමුක්තිය එක සැරේ වෙන්නේ ටික ටික ටික ටික තමන්ට තේනේ වගේම තමන්ට ඒක දවසින් දවසට කරගෙන යන්න අතහරින්න අවස්ථා ලක්ෂ වාරයක් දවසකදී හම්බ වෙනවා. මේ අතහරින්න තාටම ලැබෑ. එහෙම නැත්නම් පත ලැබෑ. බුදුන්ස් කියන මේ අතහරින්න විමුක්ත වෙන්න ආසන්න කාරණාවක් තියෙනවා. උපනිශ්‍රේ සම්පත්තියක් තියෙනවා. ඒක තියන අයට විතරයි මේක අතහරින්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒකේන හිතින් වස්තුවෙන් අතහැරියාට හිතින් අල්ලලානේ. දැන් අපි දාන දෙනවා. ඒ දාන දෙනකොට ඒක නා දාන දීලා මට ඊගාවාත්ම මේක ලැබේවයි කියලා අල්ලනවා. ඉතින් ඊට පස්සේ දීපු දානේ අසුචිනේ දීලා නෙවෙයි තියෙන්නේ අල්ලලානේ තියෙන්නේ. දැන් ඉන්දියාප්පන් දාන දෙනවා ලබන ආත්මේ වලට බුරියානේ ලැබේවයි කියලා. ඉතින් මොකද්ද තේරෙනවනේ කතාව මොකාටද මේ එන්න හදන්නේ කියලා. ඉතින් කාට හරි පුළුවන් නම් දෙන එක දීලා දාන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ දකුණින් දීපම වමට නොදැනෙන්න. අන්ධාර පාන්න එපා දෙනවයි කියලා. අතහැරලා දානතරන් දෙන්නේ දැන් හාමුදුරුවෝ පෙළේ ඉස්සරහ තියාගෙන දැන් උඹට මේක දීපු නිසා විසාකා වගේ බිම්බිසාර රජුරවන්ට වගේ අර සම්පත්‍ති මේ සම්පත්‍ති කියනකොට කෙල වැක්කිරෙනවා සාදු සාදු කියන. එතකොට තේරෙනවා හාමුදුරුවෝ කරන්නේ මොකද්ද? දීපු මනුස්සයා මොකද්ද කරන්නේ කියලා. ඉතින් එහෙම නැලවිලි කවි නැත්තම් දෙන්නේ අප්පා. ඒකයි එහෙම කියන්නේ. දෙන්නේ නැහැ. විනිපෙග් වල භාවනා කරන ඉලාදී පොඩි ආමතු කෙනෙක් ඇවිල්ලා හිටියා මේ වගේ වැඩමුළුවකට. ඉතින් වුණාට පස්සේ යාමතුරාට මයික් එක දුන්නා මේ වැඩමුළු ඉවරච්චලා වචනයක් කතා කරන්න මොකද්ද කියන්නේ කියලා. ඊට පස්සේ ගෝ මම මේ ධම්මජීව හාමුදුරුවෝ පතපත හිටිය ඕන්න ආවා. බණ කියන කොටයි මම දැක්කේ අපි දායකයන්ට කොච්චර බයද කියලා. මේ ස්වාමීන් වහන්සේ જાතියක් ජම්මෙන් නැතුව බයින්නෝනේ තේරෙටම. බුදුමයි මට අපි භික්ෂුන් වහන්සේලා වශයෙන් හරි බයයිලෝ දායකයෝ කණ්ඩ දුන්න නැත්නම් කෙලවෙයි කියලා. ඉතින් දායකයාගේ වන්තේ හොය ඔයා ජාතිකේ හොය ඔයා අසවලාගේ අසවලා අසවලා කියලා පින්දිදි පින්දිදි තමයි ගේම ගෙනියන්නේ. අපි කොච්චර දාසියෝද අපි නිකන් ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ ඒගොල්ලන්ගේ මනාපය අහගෙන වැඩේ කරලා දීලා තමයි කරන්නේ. අදලු මන් තීරුම් ගත්තේ භික්ෂුව කියන්නේ කවුද කියලා. ස්වාමීන් වහන්සේ වගේ කෙනෙක් දැක්ක නිසා අපි පැවිදි ජීවිතේ සාර්ථක වෙයි කියලා ඉස්සරහට අපි දාසියෝ ස්වාමීන් වහන්සේ ගිහියෝ ඉදිරියට මං කිව්වා හැබැයි පුතෝ පරිස්සම් වෙලා කරපම් මේ ටික තරහ කරගත්තොත් කියලා වෙනවා. මොකද මේගොල්ලෝ දෙන දේන් තමයි අපි යපෙන්නේ. හැබැයි මතක තියාගන්න අපි දාසියෝ නෙවෙයි. අපි හිඟන්න වුණාට අපි බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෝ. ඒක නිසා අපි මේ අනවශ්‍ය විදිහට මේගොල්ලෝ මේ දාහණයට පොළඹවගෙන අරක දීපම් මේක දීපම් කියන්නේ එහෙම ඕනේ ගමන් නැහැ මොකද ආසනේ ඕගොල්ලන්ගේ අපේ දෙගොල්ලම පුළුවන් නම් කරපන් කෙරුවොත් උඹට තියයි මම කියන්න ඕනේ අපිට අර දෙමේ දියම්බේ කියලා කර්මාන සූපෝ සිද්ධ බැන්න බලයන් එච්චරයි ඌක තියෙන නිසනවනේ විතරයි වෙන කොහොක්වත්ම නැහැ මේ බලන්න කිසිම දැනක බිත්වල පෝස්ටර් ගහලා තියෙනවද කියලා අසවලාරිසි සංසවලාර පිම්පිලි සාසවල් දෙදුන්නයි කියලා කොහෙවත් නැහැ වෙන කොහෙවත් හීනකින්වත් දැකලා තියෙනවද කියලා බලන්න. දෙනවනම් දීපන් ඒක අපාය පොතේ ලියවේ වැරද්දක් කෙරුවොත් දිවි ලෝක පොතේ ලියවේ ඒක මම කියන්න ඕනේ පොත. ඒකට ඕනේ අන්න ඒ වගේ තමයි තේරුම් ගන්න ඕනේ මේ අපි යමක් දෙනවා නම් අතහරිනවා නම් මේ කවුරුත් ලව්ව වන්දි බට්ටකම් කියව ගන්න ස්තෝත්‍ර කියව ගන්න හොරෙලද නෙවෙයි. ඇල්ලුව දුක් දෙන නිසායි මේ අතරින්නේ. වැඩියෙන් ඇල්ලුවොත් වැඩියෙන් වෙනවා. ඒ නිසා අතයි. ඒ නිසා ඒක නැතේ විමුක්තියක් ලැබෙන්නේ විරාගයේ ඇති වුනොත් විතරයි කියලා කියනවා. මේ වස්තුන් පිළිබඳව විරාගය. රාගේ තියෙනවනම් දෙන්නේ ඊට වැඩිය ලොකු එකක් අල්ලගන්න. ඒක ඔය මහල්ලා සාමෝද කියන පොතේ අනස්ට් හෙමින්වේ ලියලා තියෙනවා මේ ආගම කියලා කියන්නේ මිනිස්සුන්ගේ වර්තමානයේ විකුණලා අනාගත බලාපොරොත්තුවක් ඇති කරලා සූරා කෑමක් කියලා. අනාගතේ උඹට අරක හම්බුනා මේකම දැන් පොඩ්ඩක් මට දීපන් ඕකෙන් කැල්ලා. පිටියල්ලෙන් හාමුදුරුවෝ ගන්නවා. ඒකල කියනවා අනාගතේ උඹට කැට කැට හම්බ වෙනවා ඈ. බය වෙන්න එපා. ඕක දුන්නයි කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. අනේ අර නැති එක ආයක එකතු උරගෙන කනවා. කැපිටලිස්ටික් සිස්ටම් එකක් මේකේ තියෙයි. ආගමේ තියෙන එකයි. නමුත් එහෙම වෙවිය යුතු නෑ දෙනව නම් දෙන්න විරාගයේ පහළ වෙච්ච ඉන්නේ පිළිවන් තියුණ ආශාව නැතිවීම නිසා. එහෙම නැතුව දෙනවා නම් සුද්ධ බයයි. ඔය සුද්ධ අනාගතේ බදු දීමක් කෙරෙන්නේ. මං කියන්නේ එහෙම නොකර ඉඳපක් කරන්න කරන ගමන් දකින්න මම මේ දීමන පෙළඹෙන්නේ මොකේදද කියලා. මේ යමක් දෙන්න මම පෙළඹෙන්නේ පරෝජනේ සලකලා කරන එකද? එහෙම නැත්නම් අතහැර දැමීමේ ආසාවෙන්ද කරන්නේ කියලා බැලුවොත් අපි රවට ගැනීමක් කරන්නේ. අතර දැමීමේ ආසාවෙන් කරනවා නම් ප්‍රයෝජනේ එතරම් වැටෙන්නේ. විපස්සනා මනසට අතුටියක් තියනවා නම් දෙන එක ඒක ඉතින් කවුරුත් කියන්න ඕනේ නැහැ නේ. බඩගිනිය මනසට කැමරියක් තියෙනවා නම් දෙන එක. අවුවේ ඉන්න මනියට ගිමනක් එවනක් දෙන එක. ලෙඩක ඉන්න මනසට බෙහෙතක් දෙන එක. උකට වෙනම පෝස්ටර් ගහගෙන බෙහෙත් ලෙඩ වෙච්ච කට්ටිය ඉන්න මයි ළඟ බෙහෙත් තියෙනවා කියලා ගෑ ගහන්න ඕනේ නැහැ. ලෙඩ වෙනකොට ඒ දෙක කෙරෙනවා. ඕක කරන්න ඕනේ නැහැ. ඕකට අනුකම්පාව කියලා කියන්නේ ඕක වෙනවා. ලෙඩෙක් ඉන්න තැන බෙහෙත් ටිකක් තියෙනවා නම් කරන්න ඕන නම් තමයි නොකර ඉන්න පුළුවන්. නැත්නම් කරනවා. ඕකට කරුණාමෛත්‍රී භාවනා කර කර ඉන්න ඕන ගමන් නැහැ. ඒක මේ විරාගයේ පහළ වෙච්ච මනසගේ හැටි. විරාගයෙන් තොරව ඒ මනසට මොන જાති වන්දපටලකම් කරලා යමක් ගත්තත් නොකර හිටියත් ඒ මනස හූල්නවා, පපි වතුර ගා ගන්නවා. ඒක නිසා විමුක්තියක් පහළ වෙලා තියෙනවනම් විරාග හිතක් ඇති මිනිසියෙකුට මිස ඒ අනිත්‍යව තීරම බාහිර කරන දේ කෙලෙස් සහිතයි. ඒ නිසා විරාගයේ පහළ යමක් දෙනවනම් දැන් බෙසන්ත රජුරවණ්ඩ යන්න සිද්ධ වුණා gederin දොර දන් දුන්නා. දොරවලල කිව්ව ඕන කෙනෙක් ගන්න යන්නේ කියලා. ඉතින් මේ ගෙනියන එක රජුරවණ්ඩට ලාභයි මොකද මේක තියලා ගියාම මල කරදරේ ඉඳලා යන්න ඉතල මේක දාලා යන්න එපා. ඒ නිසා මේ රජුරවණ්ඩ දුකක් නෑ මේ පිත්තල වංගෙඩියක්ද ගෙනියන්නේ. එහෙම නැත්නම් රත්තරන් වංගෙඩියක්ද ගෙනියන්නේ අරගෙන යනවා. එහෙම කරන්න බෑනේ මේ මේ දීලා කෑල්ලක් එනවනේ. අපි ඒ නිසා අපිට අදාළ දේ ටිකක් ඉතු කරන ටිකක් දෙනවයි කියලා කියන්නේ වංචාවක්. දෙනවා නම් දෙන්න තේරෙම. ඒකට කියනවා ගී කිය අතහරිනවා කියලා. අම්මෝ බය හිතෙනවා මේවා කියනකොට. අනේ අම්මේ ගියන්න බණ කියනකොට ඒව කියන්නවත් එපා. ගී ගෙදර ඉඳලා නිවන් දකින්නට කියලා දෙන්නකෝ. බබා නලෝනලෝ ඉන්නකොට නිවන් දකින්න ඇති. අයියෝ අයියෝ මේ ශාසනේ අල්ලන්න එපා වමතින්. අල්ලනවා නම් අල්ලන්න දෝතින්. මේ විමුක්තියක් එන්න නම් විරාගයක් පහළ වෙන්න ඕනේ. එහෙම නැතුව පතල විමුක්තියක් ගන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් කරනවා විරාගෝ භික්කවේ uppajjati සවූපනිසානෝ අනුපනිසා විරාගයක් පහළ වෙන්නේ නැහැ හිතල පතල. විරාගයක් පහළ වෙන්න අදාළ කරුණු තියෙනවා. විරාගයක් පහළ වෙන්න හේතුව නිබ්බිදාව. මේ අපි කියන එපා වෙන ගති, කම්මැලි වෙන ගති, නීරස වෙන ගති මේ අරමුණ දිහා බලනකොට අරමුණ නීරස වෙනවයි කියලා කියන්නේ. කම්මැලි වෙනවයි කියලා කියන්නේ ඒකාකාරී වෙනවයි කියලා කියන්නේ ඉදිකිරන කියලා කියන්නේ මේකට කියන්නේ නිබ්බිදා කියලා මේ තමයි භාවනාවේ ප්‍රතිඵලය. යම් අරමුණක් වෙත නැවත නැවත හිත යෙදුවොත් නැවත නැවත බැලුවොත් ඕනම වස්තුවක් මේ ලෝකේ ඒකාකාරී වෙනවා, නීරස වෙනවා, බයලවන ගතියක් එනවා නිදිමත ගතියක් එනවා, කම්මැලි ගතියක් එනවා. මෙන්න මේ නිබ්බිදාව ප්‍රතිභාවනාවේ ප්‍රතිඵලයක් බව දන්නේ නැතුව නිබ්බිදා වෙනකොට සපරියන්කේ නැගිටලා යනවනම් ආනාපාන නිබ්බිදා වෙනකොට බිම්බිම හැකීමට මාරු කරනවනම් එහෙම නැත්නම් මේ ධම්මජීව හමුතු එක භාවනා කරනකොට නිබ්බිදා වෙනකොට වෙන හමුතු කෙනෙක් ගාවට කියලා භාවනා කරනවනම් ඉතින් ඒ කියන්නේ මේ මනුස්සයා නිබ්බිදා පිළිබඳ කිසිම හැඟීමක් නැහැ නිබ්බිදාට වෛර කරන නිසායි අපි මේ සංසාරේ ඉන්නේ මෙතන ඉන්න එක්කෙනෙක්වත් නැහැ භාවනා කරට නිබ්බිදා පහළ වෙච්චි නැති. කිසි කෙනෙක් දන්නේ මේ නිබ්බිදාව සුබ ලකුණක් බව. මේ නිබ්බිදාව මංගල ලකුණක් බව. මේ නිබ්බිදාව විමුක්තියට විරාගයට පෙර නිමිත්තක් බව දන්නේ නිසා අපි නිබ්බිදා වෙනකොට කම්මැලි වෙලා, නිදි කිරා වැටිලා, සීතල වෙලා, ලීන භාවයටපත් වෙලා අරමුණු මාර්ග කරනවා ඉරියව් මාර්ග කරනවා. ඒක නිසා සරුවචනන්සේ සඳහන් කරනවා දුක්ඛ අවබෝධ කරගන්න බැරි ඉරියව් මාරු කරන නිසා. දුක අවබෝධ කරගන්න බැරි අරමුණු මාරු කරන නිසා. අරමුණු මාරු කිරීමේ උච්චම නිදර්ශනය දෙනවනම් හොලිවුඩ් නිලියෝ ස්වාම පුරුෂයා මාරු කිරීම තමයි දෙන්න තියෙන හොඳම නිදර්ශනය. මේ මිනිස්සුගේ වැඩේම උදේ එක්කෙනෙක් එක්ක ඉන්නවනම් ඇඳා වෙන කෙනෙක් එක්ක. නළුව නිලියෝ මාරු කරනවා නිලියෝ නළුව මාරු කරනවා ඕක තමයි කාමයේ ඉහළම කෙලවර ඕකමයි අපි මේ එක එක එක එක අරමුණු වලින් අරමුණු වලට පැන පැන යන හිත බුදුරජාණන්සේ පෙන්ලා තියෙන්නේ පිස්සු ඇරිච්ච වඳුරෙක් වගේ. ඒ කියන්නේ ඒ කර්මණුක ඉන්නම බෑ. මොකද ඒ කර්මණු ඉන්න බැරි බැරි නිසා නෙවෙයි ඉන්නකොට එපා වෙන නිසා. ඒ පාවීම නිබ්බිදාව ලොකුම ඥානයක් ඒක ප්‍රතිපදාවෙන් ආපේකක්. ඒක කෙලෙස් නැති ගතිය. ඒ නිසා අපිට කම්මැලිකම එනකොට, නීරසකම එනකොට, ඒකාකාරීකම එනකොට, නිදිමත වගේ එනකොට මේක අරමුණු කරන්න පුළුවන් මේක මේ අවුරුදු 2600කට පස්සේ බුදුරජාන් වහන්සේගේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ අපිට ලැබෙන මේ ප්‍රතිපදාවට සාක්කයක් සාධකයක් ඒ නිසා මේ නීරසකම කියන්නේ විරාග භාවයට හේතු කාරණාවක් විරාගය කියලා කියන්නේ විමුක්තියට හේතු කාරණාවක් විමුක්තිය කියන්නේ ආශ්‍රක්ෂයකට හේතු කාරණාවක් ඒ නිසා මේ විරාගයේ එnde එnde නිබ්බිදාවේ එnde එnde අපි ඒකත් එක්ක ජීවත් වෙන්න ඒ කම්මැලිකම නීරසකම උපේන ලද්දක් බවට තේරුම් ගන්න ඒක ප්‍රතිපදාවේ දිනුවක් බව තේරුම් ගන්න කෙලෙස් අඩු ගතියක් බවට තේරුම් ගන්න ගියොත් හරියට වටහා ගත්තොත් ඒක තමයි අමාරුම දේ භාවනා වැඩපිළිවෙලක තියෙන අමාරුම දේ තමයි යෝගාවචරය මේ කමඨාන් සුද්ධ කරන දින වාර්තා බලන්න ඔක්කොටම නිබ්බිදා පහලලා අනේ ස්වාමීන් වහන්සේක නැති කරගන්නේ කොහොමද කියලා මම අහනවා. මේ ඇති වෙච්ච ඒකාකාරීකම කම්මැලිකම නැති කරගන්නේ කොහොමද කියලා ඉතින් මට සිද්ධ වෙනවා කියන්නේ හොලිවුඩ් එකට යන්න කියන. එහෙ තියෙනවා තට්ටු මාරුව. නැත්නම් කානිවල් එකට යන්න. එහෙම නැත්නම් සම්භාෂණයකට යන්න අරක නැත්නම් මේක මේක නැත්නම් මේක. නමුත් එකම අරමුණක හිත පාත්තගෙන යනකොට හිත දඬු කඬු දඬු අඬුවට අහුනා වගේ හොදි බහිනවා. ඒකට තමයි තේරෙනවා ඉන්න බෑ. මේ කුඹුරු ගොවිතැන් කරලා ගල්පස රාජකාරී කරනවා ඇඟරි දෙන්න පුළුවන්. මෙතනේ නෑ ඇඟරි දෙilla මොනවත් නොකර මේ නිකන් ඉන්න බෑ. මොකද නිබ්බිදා පහළ. ඉතින් බුදුරජාණන් වහන්සේ උපනිෂා සූත්‍රයේ දෙන වැදගත් පණිවිඩයක් තමයි භාවනා කරනකොට පහළ වෙන මේ නිබ්බිදාවත් කාම ලෝකයේ පහළ වෙන එපා වීමත් දෙක වෙන් කරලා අඳුන ගන්න දැනගන්න ඕන. ඒක ලේසි නෑ. මේක ප්‍රතිපදාක යෙදී සිටිනකොට ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන එකක්. එකම අරමුණක බොහෝ වෙලා ඉන්නකොට නුරුස්නා ගතිය පහළ වෙනවා. එතකොට මේ නුරුස්නා ගතිය සතිය පිහිටන බවට ලකුණක් වශයෙන් සතුටට හේතුවක් කරගත්තොත් හිතන්න යෝගාවචර මනස කොච්චර විප්ලවයක් වෙනවද කියලා. නිබ්බිදාව එනකොට දැන් මේ සතිය පිහිටවපු නිසායි අරමුණට හිත වැටිච්ච නිසායි මේ නිබ්බිදාව පහළ වෙලා තියෙන කියලා නිබ්බිදාව පහළ වීම ප්‍රමෝදයට කාරණාවක් කරගන්නවා කිව්වොත් මෙතන තමයි බුද්ධ ආගමේ රහස. මේ පැමිණිච්ච දේ හොඳයි නමුත් පිළිගන්න කැමති නැත්නම් ඒක මල භාවනාම වේදනා සහිතයි කම්මැලි නීරසයි ඒකාකාරයි. නමුත් මේ නිබ්බිදාව නිසයි විරාගය පහළ වෙන්නේ විරාගයෙන් නිසයි විමුක්තිය පහළ වෙන්නේ විමුක්තිය නිසයි ආස්වක්ෂ ඥානෙ එන්නේ ඒ නිසා මේ මේ නිබ්බිදාව කියලා කියන්නේ පෙරමග ලකුණක් අපිට පුළුවන් ද මේ නිබ්බිදාවත් තියේදී ඉරියව් මාරු නොකර අරමුණු මාරු නොකර මේ නිබ්බිදාව අරමුණු කරන්න මේක තමයි අදුක්කම සුඛ වේදනා කියලා කියන්නේ මේක තමයි සංඥා කරන්න බැරි තැන මේක තමයි ආශ්වාසයේ කෙලවරට ගිහලා ප්‍රශ්වාසයේ එන්නේ ඉස්සලා තියෙන පොරොත්තු වෙන ගතියදී තමයි මේ නිබ්බිදා වෙන්නේ. ඒ නිසා යෝගාවචරයා මේ නිබ්බිදාව පැමිනීම සුබ ලකුණක් වශයෙන් අරගෙන නැත්නම් ප්‍රතිපදාවේ දිනුවක් වශයෙන් අරගෙන නැත්නම් කෙලෙස් අඩුවීමක් බව දැනගෙන ඒ සඳහා භාවනා කරන්න යන්නේ සෝවාන් වෙන දවසේ ඉඳගන්න පරියන්කේ විතරයි. ඊට ඉස්සල විදිකටම කරන්න මේ නිබ්බිදාට වෛර කරනවා. නිබ්බිදා වෙනකොට නලියෙනවා. නිබ්බිදානට අරමුණු මාර්ගණ ඉතින් හැමදාම අන්තිමට වතුර දහහක් ඇදලා කලයේ බින්දා වගේ පශ්චාත්තාවේ විතරයි ඉතුරු වෙන්නේ. කවදාරි සෝවාන් ඥානේ මාර්ග ඥානේ පහළ වෙච්ච දවසේ තේරෙනවා මං අද ගියේම වේදනාව එන්න ඕනේ, කම්මැලිකම එන්න ඕනේ, නීරසකම එන්න ඕනේ මං ඒක ආවොත් මම මේක දිගේ ඉදිරියට යන්න ඕනේ කියන මේ හැකි සංඥාව නැත්තම් මේ ලෑස්ති මනස එහෙම නැත්නම් මේකට සූදානම් මනසින් යන මිනිස්සයා සෝවාන් වෙන බව දාන්නවා යන්න ඉස්සෙල්ලා. අන්න ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා. නිබ්බිදා විශේෂයි හරි හැටියට පිහිටන්න පුළුවන් ගතිය. නිබ්බිදාව කියලා කියන්නේ සුභාසින්සනයක් විදියට මේ භාවනාදී මම මේ කතා කරන්නේ. ඊතර දොරේදී මේ කම්මැලි වෙන ගතිය නෙවෙයි. ඊතර දොරේ උනත් භාවනා මනසක් තියනවා ඉන්න පුළුවන්. මෙන්න මේ දේ තේරුම් ගත්තා නම් බුදුරජාන් වහන්සේ පෙන්නනවා පොට්ටපාද සූත්‍රය වගේ තැන්වල මේ නිබ්බිදාව හරිම කරදරයක් මහණෙනි. මේ නිදිලා හරීම වෙහෙසක් මහණෙනි. ඒක නිසා උඹට තේරෙයි දැන් අරමුණට හිත ගියා ඒත් හරි කරදරයක්. ඒත් හරි නීරසයි ඒකාකාරී කියලා පරිච්ඡේද ඉවර කරලා ඊගා පරිච්ඡේද පටන් ගන්නවා මහන්නේ මේකට ඒකාකාරී කියන්න එපා. මේකට කරදරයක් කියලා හිතන්න එපා. මේක ප්‍රමෝදයක් කරගන්න හැටි හිතන්න. මේක ප්‍රීතියක් කරන්න හැටි හිතන්න. මේ සති සම්පජඤ්ඤය නිසා ඇතිවෙච්ච බව හිතන්න. මේකට පස්සද්ධිය කියලා කියන්නේ. මේකට සුඛය කියලා කියන්නේ. ඒකට අපි මෙතෙක් කල නොදකින් නොපතන් නොදෝමකින් කිය කිය හිටපු දෙයට මේක ප්‍රමෝදයක් මේක ප්‍රීතියක් මේක සති සම්පජඤ්ඤයක් මේක පස්සද්ධියක් මේක සුඛයක් කියන්න ගත්තට පස්සේ හිතන්නේ මනුස්සගේ මානසිකත්වය ඇති වෙන විප්ලවේ එක සැරේයි එන්න ඕන එක සැරේයි එන්න ඕනේ අපි මෙතෙක් කල විශ්ිකරාණන් නොදකින් නොපතන් කියලා ඒක තමයි නිවන වෙලා තියෙන්නේ අපි යමක් ඇල්ලුවා නම් ඒක තමයි අපාය වෙලා තියෙන්නේ සංසාර වෙලා තියෙන්නේ ඉතින් මේ වෙනස මේ මෙතෙක්කල් නොදකින් නොපතන් කියපු නිබ්බිදාව හරහායි විරාග විමුක්ති ආශ්‍රක්ෂය කර වෙන්නේ. ඒකට යථා භූත ඥානෙ. භාවනාවේදී වෙත පැමිණෙන දුක සුභාසිංසනය. වෙත පැමිණෙන දුක සිට දෙව්දුවගේට වැඩිය වගේ. මේ කෙනාට විතරයි දුක ආර්ය සත්‍ය ඥානයක් විදිහට දුක තේරුම් ගන්න පුළුවන්. මේ දුක එනකොට කම්මැලි වෙලා යහට මෑට වෙලා අරමුණු මාරු කර කර තට්ටු මාරු කරන්න ගියොත් එයා කබලෙන් ලිපට වැටෙනවා වගේ දුකටපත් වෙනවා. නමුත් ඒක මේ නිබ්බිදා විශේෂයි යථා භූත ඥාන දර්ශනේ අබුද්ධෝත්පාද කාලයක කවදාවත් වෙන්නේ නැහැ. ඒකට බුදු කෙනෙක්ම කියලා දෙන්නවා. කියලා දෙන්නත් සෑහෙන්න භාවනා කරලා තියෙනවා. භාවනා කරලා හැමදාම භාවනා කරපස්සේ නැගිටින්නේ මඩබුවක් ගෙඩියක් වගේ. ලුණු දෙහි දැම්මා වගේ. ආදී අමාරු. කම්මැලි, නීරසයි. ඉතින් ගිලහන මේ නීරසකම නැති කරන පැන්ඩෝල් જાතියක් තියෙනවා. කම්මැලිකම නැති කරන ඩිස්ප්ලින්වත් තියනවාද? මොන දේ ගැහුවත් නීරස නීරසමයි. කරලා කරලා කරලා කරලා දවසක කිව්වොත් මේ බුද්ධ ආදී උත්තරවන්නාසලා ගොඩ ආවේ මේ නීරසකමට ප්‍රමෝද වෙලයි කියලා. මේ නීරසකමට ප්‍රීතියක් කරගෙනයි කියලා. මේ නීරසකම එන්නේ සති සම්පජඤ්ඤයේ තියෙන තැනයි කියලා. මේ නීරසකම එන්නේ සුඛයකට කියලා. මෙන්න මේ පෙරලියට කරුණු හතරක් ඉංග්‍රීසි පොතක ලියලා තිබුණා. යම් දවසක භාවනා කර කර යනකොට තමන්ට නුරුස්නා ගති ආවන. ඒ සතිය පිහිටුවාට ලකුණ. නැත්නම් සතිය පිහිටනකොට යම් කිසි කෙනෙකුට ඉස්සල්ලාම එන්නේ වෙනද ප්‍රියමනාප දේවල් කෙරේ වුණත් නුරුස්නා ගතිය එනවා. උදාහරණයක් වශයෙන් අපිට දැන් මේ වගේ සද්දයක් gedara dore ඉනකොට අපි චෝදනාවක් එන්නේ භාවනා කරනකොට මේ සද්දේ නුරුස්නා වෙනවා. ඉදිරියට එනකොට කුස්සියෙන් එන සද්දාරේ මේ ඉතින් අපිට සාමාන්‍ය දෙයක් අපි කවදාත් චෝදනා කරන්නේ නැහැ. භාවනා කරනකොට ඒකට නුරුස්නා ගතියක් එනවා. මේ තමන්ම මේ කර කර හිටපු දේ. මෙතෙන් ආවට පස්සේ මෙන්න මේ නුරුස්නා ගතිය එනකොට තේරුම් ගන්න මේ සතිය පිහිටන්න ගිය නිසායි සතිය එළඹි නිසායි වෙනදා සාමාන්‍ය දේ යද නුරුස්නා ගතියට ඇවිල්ලා තියෙන්නේ. නිසා මේ නුරුස්නා ගතියට රුස්නා ගතියක් ඇති කරගත්තොත් මේ සතිය පිළිබඳ ලකුණක් කියලා. බලන්න මේ මනුස්සයාට ඕනේ කරදරයක් එනකොට සතුරු වෙන දෙයක් තියෙනවා. කරදරේ මට වැටෙනවා. ඒකට නුරුස්න. ඒ මොකද මම මං ගැන හිතලා මගේ සතිය පිටවලා. දෙවෙනි එක තමයි ඒ සතිය පිහිටුනට තමන්ගේ සීලය පිළිබඳ හෝ සද්ධාව පිළිබඳ හෝ සමාධිය පිළිබඳ හෝ තමන්ට තමන් දෙස් දී ගන්න පටන් ගන්නවා. නැද්දකින් විතරක් මෙච්චර කරන්න ගියා තාම බැරි වුණානේ මට සමාධියක් ඇති කරගන්න. අනේ සතියක් ඇති වුණේ නැහැ කියලා කවදාකවත් නැතුව තමන් කරේ විවිචනය කරන්න පටන් ගන්නවා. ස්වයං විවිචන හරියට වැඩි වෙනවා. සભ્યත්වගත වෙන්න හදන මනුස්සයා. සතිය පිහිටවන්න පටන් ගත්තට පස්සේ වෙනදට වැඩිය තුවාලයක් වනමුකේ පෑදුවා වගේ තුවාලේ සුද්ධ කෙරුවා වගේ බේත් දාන්න ඉස්සලා රිදෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයන් අතර තියෙන කණපින්දම බලනකොට යෝගාවචරයට ඒක වෙලා තියෙන්නේ සතිය පිහිටවපු නිසා. නමුත් යෝගාවචරය කියන්නේ මට ඉස්සරට වැඩිය මං හරීම මං ගැන විවේචනාත්මකයි. මේක හරියට හරවලා කමටහන සුද්ධ කරලා දෙන්න පුළුවන් නම් එසේ මෙසේ වැඩක් නෙමෙයි. යෝගාවචරය මේ හැම හොඳ දෙයක්ම නරක පැත්තට දාලා චෝදනා කරනවා. ඒ නිල්ලඹට ගියාට පස්සේ ඒ නිල්ලඹ ඉන්න උගෝ දෙනෙක් කියනවා මං ගියා 79 80 ඒ වයසේ කාලේ ගියාම කියනවා ගොඩි නయ్యා මේ හිතවිලි වැඩිනේ. මොන්න දෙයක්වත් කරන්න බෑ පුදුම විදිහට හිතවිලි වැඩි කියලා. භවනා කරන්න බෑ කියලා. ඒ ගොඩින් මාත්‍යා කියනවා මේ ඔච්චර කලොත් හිතවිලි තිබුණා ප්‍රශ්නයක් නැහැ. දැන් හිතවිලි තියෙන බවට සතිය පිහිටියට පස්සේ හිතවිලි කරදරයක්. ඒ නිසා හිතවිලි තියෙන බව දැන ගැනීම භාවනාවේ පළවෙනිම ප්‍රතිපලයි. භාවනා නොකරුවා නම් දන්නේ නැහැ. චෝදනා කරන්නේ නැහැ. මෙතෙක් කලේ තිබුණා. දන්නේ නැහැ. සතිය පිහිටියට පස්සේ ඒක කටුකොහලක් වඩටපත් වෙනවා. ඉතින් ගොඩින් මහත්තයා කියනවා භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය මගේ හිත කීකරුනේ. මගේ හිතේ හිතවිලි වැඩි කියලා දැනගෙන හිතන්න සතුටු වෙන්න පුළුවන් නම් අනේ දැන් මං දැන දන්නවා. මගේ අඩුපාඩුවන් දන්නවා. මගේ අවිද්‍යාව මං දන්නවා. කෙලෙස් ගැන දන්නවා කියලා මේකට සතුටු වෙන්න බැරි නම් ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය යථාභූත ඥාන දර්ශනේ නෑ. යථාභූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටි දැකීම කියලා කියන්නේ තමන්ගේ අඩුපාඩු කණ්ඩික තමන් තමන් නුරුස්නා ගතිය. තමන් තමන් ස්වං විචන එනකොට මේ සතිය පිහිටවපු නිසායි ප්‍රතිපදාවක යන නිසායි මේ දියුණු වෙන නිසායි මේක එන්නේ. ඒක වැඩි වෙන්න පටන් ගන්නවා. තුන්වෙනි එක අහල පහල ඉන්න කට්ටිය බලන් චෝදනා කරන්න පටන් ගන්නවා. වෙන්ද කවුරු කොහේ හිටියත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් සතිය පිටවන ගියාට පස්සේ බලන්නකෝ මේ සිල් දරගෙනත් මේගොල්ලෝ අර වැඩේ කරනවානේ මේ වැඩේ කරනවානේ කියලා හැම කෙනා පිළිබඳවම පුදුම ද්වේෂය. පන්දි ස්වාමීන් වහන්සේ මට කමටහන දුන්න අපේ බුරුමේ ඉන්න ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම එතෙන් ගියේ ධර්මාචාර්ය විභාගේ පාස් කරලා භාවනා කරන්න ගියාට පස්සේ බannකොට ඇතුලේ ඉන්න කිසිම සංඝයා කෙනෙක් ගැන සීලෙ නැතිලු. විනයක් නැතිලු. ඉතින් හිතුවලු යකෝ මෙච්චර මේ භාවනා කරන්න ආව මිනිස්සු අනික් කටට වැඩිය සිල්වන්ත වෙන්න එපාය. මේ සංඝයාගේ කිසිම චාරයක් නැතුළු. විවේචනේ එන්න පටන් අරගත්තට පස්සේ ඉඳගෙන ඉන්නත් බෑ භාවනා කරන්නත් බෑ හිත ගොජ දානවා. දකින දකින එක්කනා ඉන්න හැටි හරි නැහැ. දකින දකින එක්කනා සිවුරු ඇඳලා තියෙන හැටි හරි නැහැ. දකින දකින එක්කනා බාන්න පාතේ වළඳනවා හරි නැහැ. දකින දකින එක්කනා හැසිරෙනවා හරි නැහැ. ඉතින් විවේචන. මේ භාවනා කමඨාන් සුද්ධ කරන්න කියම ෂියුමන් සයිඩ් ඔකවලු මයින්ඩ් යෝන් බිස්නස් බි වැඩ බලාගනින් කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට මේක දරා ගන්න බැරිලු. බෑ නින්දෙදී ඒ ස්වාමීන් තේරුණාලු නිකන් හීනයක් වගේ පෙන්වලා දැන්වලු මේ අපි භික්ෂුන් වහන්සේලා අපි ඔක්කොම මහා මොහොදක පුංචි පුංචි බෝට්ටු අරගෙන මාළු මරන්න ගිය පිරිසක් වගේ ඈත පේනවා කට්ටිය මේ මාළු මරනවා මමත් ඉන්නේ මොහොද මැද ඉතින් මට පේනවලු සුලිසුලඟක් එනවා කුණාටුවක් ඉතින් මම කියනවලු අනික් කටියට රුවල් බා ගන්න උගලන්ගේ රුවල් දිග ඇරලා තියෙන්නේ ඔය සුලඟක් ආවොත් ඔක අම්බරවල ගහනවා ඇහෙන්නේ නැතුළු මං කෑ ගන්නවා. ඉතින් මං කෑක ගහිල්ලා බලනකොට මගේ රුවලත් තාම දිග ඇරලා. මම මේ අනුන්ගේ රුවල් පාපල්ල බාපල්ල කියලා කෑ ගහනකොට මට තේරෙනවලු මේ අනුන්ගේ වැරදි තමන්ගේ පව කරගන්නේ අමනියෝ. ඊමංසගේ පව ඊමංසගේ ගවගනි අපිට ඇහුවොත් කියලා දෙනවා ඕක හරිනේ මැසිනා කියලා. නමුත් අනුන්ගේ වැරදි වල දෙන්නේ නෙවෙයි අපි මෙතෙන් ආවේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ අපිට අනුන්ගේ වැරදි පේනවා වැඩි. ඒ සතිය නිසා ඒ දියුණුවක්. නමුත් මේක වෙහෙසට ගන්න එපා. අනිත් එක තමයි මේ දේවල් මේට වැඩිය පිළිවෙලට කරන්න බැද්ද කියලා හිතනවා. අකුරට මේට වැඩිය කොච්චර දේවල් කරන්න පුළුවන්ද? එයි මේ ටිකත් හැදුවා නම් හොඳ නැද්ද කියලා අංග සම්පූර්ණත්වයක් ගැන හිතෙන්න පටන් ගන්නවා. මේ සතියේ ලකුණු. ඒ නිසා භාවනාව දන්නේ නැති කමඨාන සුද්ධ වෙච්ච නැති ලෑස්තිච්ච මනසකට හිතට නුරුස්නා ගතියාවත්, ස්වයං විවේචනාවත්, අනුන්ගේ වැරදි හෙව්වත් පිළිවෙලට වැඩ වෙන්නේ කියන ගතිය දැනනත් හරි කනගාටු වෙනවා. නමුත් ඒ හතරම සන්තෝෂ වෙන්න සුදුසු කරු. සතිය පිහිටව බවට ලකුණු. ඒ නිසා භාවනාවේදී Taman Tamanට නුරුස්නා ගතිය එනකොට මතක තියාගන්න මේ සතිය තියෙන බවට ලකුණක්. මේ ප්‍රමෝදයක් බවට පත් වෙන එකට කියනවා යථා භූත ඥාන. ඒ වගේම මම මිච්ඡර මේ වියදම් කරන කාලේ ධනෙ සමේ ගත කරනවා මට මොනවාක්වත් තාම ලැබුණ නැහැ නේ කියලා විවේචනය වෙනවනේ. අන්ති ගෙදර ගියාට පස්සේ දැන් මිනිස්සු අහනවානේ මොකද්ද ගෙනාවේ උද්‍යප්පේ ඥානය ගෙනාවද සංකාරූපේක ඥානය ගෙනාවද පළවෙනි දැන් දෙන්න පුළුවන් පෙන්නන්නත් එපායි මොන මගුලක්වත් හම්බ වෙන්නේ නැහැ ඉතින් නදකින් කියලා හිතනවා මේ භාවනා කරන අයට විතරයි ඒ සතිය පිටුන ලකුණු ඒ වගේ මේ කහින නිසායි භාවනා කරන්න බැරි කියලා හිතනවා අනික් කට්ටිය මේ සිරි සිරි පළු හොල්ලන්න නිසා භාවනා කරනවා ඔක්කොවලාගේ වැරදි තමයි පේන්නේ භාවනා කරනවා. ඒකේ සතිය පිහිටවල ලකුණු. ඇයි මේවා පිළිවෙල කරන්න බැරි කියලා ප්‍රශ්න එනවා. ඒක සතිය පිට ලකුණු බාටපත් කරගත්තොත් අපිට මේවා හුදු විහිළු විතරයි. මේ මේ යථාභූත ඥානය හරීම අමාරුයි. අම්මා කෙනෙක් කිව්වට දරුවා පිළිගන්නේ නැහැ. ගුරුරෙක් කිව්වට ගෝලයා පිළිගන්නේ ඔය පැමිණිච්ච දුක පැනිරහක් විදියට අරගෙන ඔතන සතිය තියෙනවද කියලා බලන්න. නුරුස්නා ගතිය තිබුණාට මම මේ බව දන්නවද? මට මා විවේචනය වුණාට ඒ බවට මං එළඹ සිටි සිය තියනවාද? මට මේ ඉන්න ඇටි කට්ටිය හරිය නැහැ. ඒ කට්ටිය දඟලන බව වැන්නේනවා. විවිචනේනවා. මොකද මම සතියෙන්ද ඉන්නේ. මේ ලේවල් මේට වැඩි හොඳින් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඒක උනේ නැහැ කියලා කනගාටු වුණාට මම සතියෙන් දින්න කියලා ඔය හතරෙදීම සතිය තියෙන බවට බලා ගන්න පුළුවන් නම් ඒකට කියනවා මේ පැමිණි හැම බාධකයක්ම සාධකයක් කරගන්න පුළුවන්. blessing in disguise කියලා කියනවා. තමන්ට පැමිණිච්ච මේ කරදරය වාසනාවක පෙරනිමිත්ත. මේක තමයි අමාරුම කෑල්ල. භාවනා කරන ලැබෙන කිසිම ප්‍රතිඵලයක් යෝගාවචරයට නිසි අවුරෙන් තේරෙන්නේ නැහැ භාවනා ඉහළ මට්ටමට යනකම්. හොඳටම තේරෙනවා සෝවාන් වෙන්න යම් වෙලාවක වාඩි වෙනවා කියලා නිකමට හිතනද අන්න එතෙන්ට යනකොට ඒ යෝගාචරයට මේ යථාභූත ඥාන දර්ශනේ පහළ වෙලා තියෙනවා. මේ පැමිණෙන හැම කරදරයකම විපස්සනාව තියෙනවා. මේ කරද හැම කරුණකින්ම සතිය කුළු ගැන්වෙනවා. සතිය දියුණු තුනපත්පත් වෙන නිසා ඒ විවේචන පැත්තක තියලා මේක දරන්න පුළුවන් බව මේක දැකලා මුවින් නොබෙන ඉන්න පුළුවන්කම කාටවත් කතා නොකර ඉන්න පුළුවන්කම බලන්න පටන් අරගත්තොත් ඒ ගතියේ මේ වෙත පැමිණිච්ච දුකක් ඇවිල්ලා කාටවත් චරිචුරු ගන්න එපා කුටු කුටු ගන්න එපා කියා පාන්න නැතුව දරා සිටීමේ ශක්තියේ ගෑනු පිරිමකමක් තියෙනවද කියලා බලන්න. ඒ ශක්තියේ බාල මහලු වැඩිමාල් ගතියක් තියෙනවද කියලා බලන්න. ඒ ශක්තියේ උගත් නුගත් ගතියක් තියෙනවද කියලා බලන්න. ඒ ශක්තියේ පැවිදි උපවිදි ගතියක් තියෙනවද කියලා බලන්න. ඒ ශක්තියේ බෞද්ධ බෞද්ධ වෙනසක් තියෙනවද කියලා ඒක manussකමනේ. අපි අද මේ පඬිතුකා නිසා මේකනේ නැති කරගෙන තියෙන අපි කිසි එකක්මක් මැස්සෙක් වහන්න ඉසලා කාටද කෑ ගහලා කියන්නේ. ඒ තරම්ම කොන්දක් නැහැ. ආස් මේ මේ ආධ්‍යාත්මයක් නැහැ. Tamanට කියලා Tamanට ආධ්‍යාත්මික පිට කොන්දක් නැහැ. හැම වෙලාවෙම චර්චුරු ගන්න. ඒ මිනිස්සයා අසත්පුරුසයි. බුදුහාමුදුරුවෝ කියනවා අසත්පුරුසයි අසත් ධර්මයේ කියලා. පුළුවන් තරම් ඉවසගෙන හිටියොත් දෙයියෝ ප්‍රඥාව පවා වඳිනවයි කියලා කියනවා. මිනිස්සු ගැන කතා කරන දෙයක් නෑ. මිනිස්සු ඕනම කෙනෙක් ළඟට යනකොට ඒ ඉවසන මිනිස්සයා ළඟට යනකොට මේ මිනිස්සු පුදුමාකාර දැනුමක් තියෙනවා අබෞද්ධයට පවා. තිරිසනෙකුට පවා. ඒක විතරක් නෙවෙයි දිව්‍ය බ්‍රහ්මේ පවා දැන ගන්නවා. අපි මේ සෙනගක් එක්ක ඉඳ ගියාම බාල්දුයි තුච්චයි පාහරයි නීචයි. තනියම උනාට පස්සේ කාට කියන්නේ? මැරෙයි. මම කොහොමද මැරෙන්නේ? අල්ලෝගේ මනසට කියලා මැරණොයි නැත්නම් මේ 119 ගහලා මැරණොයි ඉමර්ජන්සි හොස්පිටල් එකේ මැරුණා ඒකත් එකනේ. මෙහෙමනම් කියනකොට මං කියපුනේ සාය කරබනේ ඉදී වෙනදනම් ගල් ගහනවා ඔයගොල්ලෝ මේ කතාව වලට. නෑ නෑ මැරෙනකොට ඇඳක ඉඳන නෑදෑය වට කරගෙන කට්ටිය පවුලේ කට්ටිය ඉන්න තැන මැරෙන්න තියෙනවා නම් ඒක තමයි ඉල්ලන්නේ. අනේ කොයි කාණුපල්ලේ මැරෙයිද කියලා මොකක් කාටවත් කියන්න බෑ. ඒක නිසා මේ වෙත පැමිණෙන මේ දුක් කරදර දිහා බලලා මුවින් නොබෙන වචනයක් කතා නොකර ඉන්න පුළුවන් ශක්තිය එනවනම් මොකාද මිනිහා කියලා කාටවත් අල්ලන්න බෑ. අපේ මේ තියෙන බය අඩු ගතිය, අපේ මේ තියෙන බොළඳ ගතිය, අපේ මේ තියෙන කොන්දපන් නැති ගතිය ඇවිල්ලා තියෙන්නේ අපි මේ එක එකනට කියන්න ගිහිල්ලා. කිව්වත් විඳවනවනේ. නොකිව්වත් විඳවනවා. ඒක නොකිය විඳවපන්කො. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු ජීවිත කාලය පුරාම දිව්‍යඥාන්සේගේ පුත්‍රයා විදිහට පෙනී හිටියා. පෙනී ඉඳලා පුදුමාකාර ආදාචාරයක් කනගපෑ. නමුත් කුරුසෙත් තියලා නැග ගැහුවට පස්සේ පියාණනි මාව පාවා දුන්නද කියලා චල්චුරු ගියා. අනේ ඕකත් නොකිය මැරිලා ගියා නම් සුද්ධ චරිතය. අර අන්තිම වෙලාවේ අනේ පියාණනි මාව පාවා දුන්නද ඒකත් නොකිය හිටියාන. එතකන් ඒ වෙනකොට සෑහෙන්න ඉවසපු මිනිස්සෙක් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ. කිසිම දෙයකට මායින් කරම නැති ආධ්‍යාත්මික චරිත ධර්මය. අර අන්තිම වචනේ කොපිදරා වතුර දහහක් ඇදලා කලයේ බින්දා. ඒ නිසා මොනම දුකක් ආවත් මරණේ සැපයි, නිබ්බිදාව සැපයි, පුළුවන් නම් නොකියයි. මුවින් නොබෙනේ ඉන්න. අන්න එතකොට තමයි තේරෙනවා මේක ඉවසන. ඊට පස්සේ ඒකට එන ප්‍රතිශක්තිය, ඒක ඉවසීමේ ශක්තිය, ඒකට තියෙන දැරීමේ ශක්තිය අසීමිතයි. නැත්තම් බුදුරජාණන් වහන්සේට රජගෙදරකින් බහලා ගිහිල්ලා හිඟාගෙනෙක් බවටපත් වෙන්න ඕන කමක් නැහැ නේ මේ පරාසය දකින්න තමයි උන්වහන්සේ සම්පූර්ණ විවෘත කළ බැලුවා ඊට පස්සේ ගිහ රජගෙදර ඉන්නකොටදී මම සැපෙන් ඉන්නේ කියලා. කිසිම බාහිර වස්තුවකින් මොනම දෙයකින්වත් අපේක්ෂාවක් නැහැ. එළියට බැස්ස ගියා. ආනන්ද හැමතුරු දන්නේ නැහැ බුදුරජාණන් සහිත මොනවද කරන්න කියලා. ඇහුවට කියන්නෙත් නැහැ. අහන්නත් බෑ. හොඳට බලන ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුන්සේ දිග ගමනක් යන්න සූදානම් වෙනවනම් වැඩි පිළ බත් පිළ දෙක තුනක් පනදනවා. දුර ගමනක් යන්න වෙන සූදානම් වෙනවනම් දිග සක්මනකට. එතකොට ආනන්ද හැමතුරු දන්නවා දැන් දුර ගමනක් යන නැත්නම් බුදුහාමුදුරු මේ ආනන්දමම යනවා මට කාර් එක ගෙනත් දීවා මේ ඩ්‍රයිවර් ටෙන්ඩ් ගියපා ඉව නෑ ඉව නෑ ඒ නිසා ආනන්දහාමුදුරු දන්නා මහා පුරුෂයෙක් කියලා මේ පුරුෂයා කදාකවත් අනුගෙනි ඕන දුකක් ගන්නවා ඕන දෙයක් කතා කරනවා තමන්ගේ වෙනුවෙන් කට්ට හොල්ලන්නේ ඉතින් මේක තමයි සිංහල ඇතුළත තිබ්බේ ඉස්සර දැන් ඉන්නේ උන් එක්කෙකුට කොන්දපන්නේ එක්කෙකුට කොන්ද බය නැහැ. ඔක්කොටම ඒජන්ට්ලා ඉන්නවා, අත අතැසියෝ ඉන්නවා. අරක කරපම් මේක කරපම් බොත්තම් තද කරනවා. කර කර කෙරුවට පස්සේ ඔය බොත්තම නැති වෙච්ච දාති ඔවුම්මතේ. ඒක නිසා පැමිණි දුක් පැණි රහයි කියන යන්න වෙත පැමිණිච්ච නිබ්බිදාව පෙචයෙහි යථාභූත ඥාන දර්ශනේ පහළ කරගන්න. ඔයගොල්ලෝ ගාව නිබ්බිදා දැන් ඇවිල්ලා තියෙන. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒකට වෛර කරන්න එපා. මේක ප්‍රතිපදාවෙන් ආපු එකක්. ඕක ඉවසෙව්වට පස්සේ ඒ නිබ්බිදාව තිබුණොත් විරාගය පහළ වෙනවා. විරාගය පහළ වුණොත් ඒව අල්ලබදා ගන්න යන්නේ නැහැ. එතකොට ක්ෂය වීම, වැය වීම සිද්ධ වෙනවා. ඒ නිසා ක්ෂය වීමක්, වැය වීමක් නැත්නම් ආශ්‍රක්ෂය කර ඥානීය කියන අරියත් ඵල සමාධියක් එනවනම් එයා ඊට ඉස්සලා විමුක්තිය දැකලා තමයි විමුක්තියට පොහොර දාලා වවලා තමයි ඒකෙන් ආශ්‍රක්ෂය කර ඥානය ලබන්නේ. විමුක්තිය ලබන්නේ ඉස්සර වෙලා එයා විරාගය පහල කරලා තියෙන මේ දේවල් පිළිබඳ ඇලීම් බැඳීම් කරගන්න එපා. ඒ විරාගයේ පෙර නිමිත්ත නිබ්බිදාව තියෙන දේවල් එපා වෙනවා. ආනපනෙ බලනකොට ආනපනෙ එපා වෙනවා. ඉඳගෙන ඉරියව බලනකොට ඒක එපා වෙනවා. මොන දේ බැලුවත් එපා වෙනවා. ඒක ජතාභූත ඥාන දර්ශනයක් විදියට ප්‍රතිපදාවක් විදියට ලාභයක් විදියට සුභාශිංසනයක් විදියට දකින්න පටන් අරගත්තොත් අපිට තියෙන මේ දැනුම හොඳටම ඇති නිවනට. අපි මේ කරලා තියෙන භාවනාව හොඳටම ඇති නිවනට. නමුත් ඒ ලැබෙන ප්‍රතිඵල ඇඹුලට දාගත්තොත්, අරියාදුවට දාගත්තොත්, වර්ධවල තේරුම් ගත්තොත් හෙටත් කමඨාන් සුද්ධ කරනකොට 15ක් විතර ලියුම් තියෙයි. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙනවා. තක්මන් කරනකොට නිදිමත එනවා. නිින්ද ගියාද නැද්ද දන්නේ නැහැ. මොකදෝ වුණා. ඕනි තරම් තියෙයි. ඒව ලියන්න එපා කියන්න ලැජ්ජා කරන්න නෙවෙයි මම මේ කියන්නේ. මේ තමයි නිබ්බිදාවේ ලකුණු. එනකොට මේකට සාදර වෙන්න බලන්න. මම දැන් මේ අයියා වගේ පඬිතයා වගේ කතා කරාට පඬිතරාමේ මම මාස 18ක් විතර හිටියා. අනේ මං කෙන්තිරි ගාපු තරම්. හැබැයි හොඳක් වෙලා තියෙන්නේ ඔක්කොම ලියාගෙන අවිලා තියෙනවා මම. පොත් මිටි 3 4ක් ගෙනාව හැම දවසෙම භාවනා කරනකොට එනවා ලියලා කෙලින්ම සයිඩෝ ගාවට ගිහිල්ලා කියනවා. දැන් මට බලනකොට කවුරු කෙන්දිරියවත් මට කවදාකවත් කනගාටුවක් හිතෙන්නේ අනේ මම මේිට වැඩිය මං කෙන්දිරි ගාලා තියෙනවා. හැබැයි උන්වහන්සේ 18ක් ඇතුළත මාසවල අඳුල්ලා දුන්නා කිඳිරි නොගා ඕක කරපන් එදාට නිවන් ලැබියෝ. කිඳිරි ගෑමෙන් වෙන්නේ අපි කියන්නේ සිංහලෙන් කියන ගේමට කැතයි. කිඳිරි ගෑම ගේමට කැතයි. ඒ නිසා ගේමට කැත වෙන දෝ කරගෙන යන වැඩපිළිවෙල ආඩ්‍යයක් විදියට ඉදිරිපත් කරන්න ගත්තොත් ඔය නිවන කියනක ඔය මහා දුර ඈත එකක් නෙවෙයි. නමුත් මේ වෙත පැමිණෙන නිබ්බිදාවට වෛර කරනවා නම් එහෙනම් ඉතින් මෛත්‍රී බුදුහමතු ආවත් ඔච්චරම තමයි. ඉතින් එච්චරයි මට අද කියන්න තියෙන්නේ ආගෙන හිටියට බොහෝම් පිං සිද්ධ වෙනවා තෙරුවන් සරණයි.